ශ්‍රද්ධා බුද්ධ සම්පන්න තුනක් මේක අපි දී ඇස්සලා කරපු සාකච්ඡාවෙම නැත්තම් දේශනාවෙම දිගුවක් විදිහට සාකච්ඡා කරන්න පුළුවන් අපි එකම පිරිසක් නිසා එකම වහලයක් අත නැවත නැවත හම්බ වෙන නිසා ඉතින් ඒ උදී කරපු එකේ මේකට තියෙන සම්බන්ධය ගත්තොත් ඒ සංයෝජන ධර්ම සංයෝජන වශයෙන් දැන ගැනීමම ඒකේ නිදහසක් බේරුමක් කියලා හිතන්න පුළුවන් නැත්නම් සංයෝජන කියන ප්‍රශ්නය පිළිබඳ අවබෝධයමයි ප්‍රශ්නෙට උත්තරේ. ඉතින් ඒක අපි හරියට වෙන් කරලා දැනගන්න තමයි අපි හිත පිරිසුදු කරගන්නේ. ඉතින් පිරිසුදු වෙච්ච හිතට මොන දැනෙන්න තියෙන ඊට වැඩි සමාහිතෝ භික්කවේ යතා භූතං ඥානාති පස්සති. අපි යම් වෙලාවක අපේ හිත විචිකම කෙලස් පරිත්‍රාණ කෙලස් කියන එකෙන් පටලවිලා අවුල් වෙලා තියෙනවා අපිට කවදාකවත් සංයෝජන සංයෝජන විදිහට තේරෙන්නේ නැහැ. ඒක වස්තු වශයෙන් පේන්නේ, ලාභ වශයෙන් පේන්නේ, සත්කාර වශයෙන් පේන්නේ, සම්මාන වශයෙන් පේන්නේ, සීලෝක වශයෙන් පේන්නේ. ඉතින් අපි දිගටම රැස් කරනවා. රැස් කළා රැස් කළා අන්තිම බලනකොට දිගටම මේ හිත හිත පිට යන ගතිය විවිධ දුනරි විවිධ ඉන්නත් ගතිය එයාගෙම වෙනම න්‍යායපත්‍යක් හැදිලා එනවා. කවුද මේ න්‍යායපත්‍ය හදනවා කියලා හිතනවා. නමුත් අපි දන්නේ නැතු මේ සංයෝජන වලට පොහොර දෙවීම හරහා තමයි මේ හිත බලත්ත වෙලා තියෙන්නේ. නන්නත්තර වෙන්නේ. ඉතින් කොයි වෙලාවක හරි දැනගත්තොත් ඒ හිත එහෙම වෙනම න්‍යාය පැත්තකට වැඩ කරන්නේ මගේම නොදැනුවත්කම ඒ දැන් නොදැනුවත්කම හිතලා පතලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකට මේ කන වේදයක් තියෙනවා. ඒකට අර විචික්‍රම කෙලස් පරිඋත්ථාන කෙලස් කියන දෙකෙන් පොඩ්ඩක් අයින් කරලා ඉතින් විනිවිද දකින්න ඕනේ. දැක්කොත් සංයෝජන පිළිබඳ අර්ථකථනය සම්පූර්ණ වෙනස් වෙනවා. ඒක කෙනෙකුට දරන්න බැරි තරම්. යම් කිසි කෙනෙකුට මේ සංයෝජන පිළිබඳව මිත්‍යක් කල් ලාභයක් සත්කාරයක් සම්මානයක් සිලෝකයක් දියු දුන්නා වාගේ කියලා සලකන දේ තමයි මේ දුක හදන්නේ කියලා දැනගත්තොත් එක්ක පිස්සු වැටෙන්න පුළුවන් එක්ක නිවන් දකින්න පුළුවන්. ඔය දෙකම එකයි. උත්‍රි හැපතර ගියාට පස්සේ දෙකම එකයි. මේ ලෝකෙට පිස්සු එහෙම නැත්නම් මට පිස්සු. ඉතින් ඒක තේරුම් ගන්න පුදු පෞරුෂත්වයක් ඕන. ඒක තේරුම් ගන්න පුදු ඇදහිල්ලක් ඕනේ. අපිට ඒක තියනවද නැද්ද කියන්න බෑ. නමුත් අපි මේ සංයෝජන පිළිබඳ කරන ප්‍රයත්නයේදී උත්සාහයේදී අපේ පෞරුෂත්වයක් වැඩෙනවා. අපේ මොන දීමේ ශක්තියක් වැඩෙනවා. ප්‍රතිශක්තියක් වැඩෙනවා. ඉතින් ඒ අපි මේ ගමනේ එක එකන කොතනින් වාද කරන්න අපිට බෑ. නමුත් අපේ වැඩ පිළිවෙල ආදේ. ඒ පරිශ්‍රණයේ ආදේ. ඒ නිසා පරිශ්‍රණය කෙරුවා ප්‍රතිඵල ලැබුණා දෙගොල්ලටම වදිනවා අපේ. ඉතින් ඒ නිසා අපි මේ යන්න හදන්නේ මේ ගෙදරක තියෙන 230 කරන්ට් එක හදන්න නෙවෙයි 33000ක් නෙවෙයි 133000 කරන්ට් එකත් එක්ක වැඩ කරන්න හදන්නේ. ඉතින් කරනකොට අපි ලෑස්ති වෙලා මෙච්චර මේක වරද්ද ගත්තොත් ආදාහනය කරන්න ඕන ඒකෙන්ම ආදාහනය වෙනවා. ලෑස්තිද? එහෙම නැත්නම් ගන්න විදියට මේ 1.5 බැටරියක් අරගෙන බල්පත්තු කරලා වෙනත් කූඩු හදලා මෝටරයක් කරකවලා බුදස් කරකව කරකව ඉන්නවා. නැත්නම් 120 වැඩ කරනවා. නැත්නම් 230 වැඩ කරනවාද කියලා අපිට පුළුවන් විදුලිය ගැන දැනගන්න. ඕකේ තියෙනවා DC කරන්ට් AC කරන්ට් කියලා දෙකක්. මේ සමත ක්‍රමයේ DC කරන්ට් එක වැඩ කරනවා. විපස්සනා කරනකොට රෙසිප්‍රොකල් කරන්ට් එකක් දුවනවා. ඒක හරි අමාරුයි AC DC දෙක තේරුම් ගන්න. අනේ තේරුම් ගන්න නැත්නම් හොඳම දේ ඉලෙක්ට්‍රිෂියන් කෙනෙකුට ගෙවෙන එක විතරයි. ඒක තමයි ඒ ගාන ගෙවලා දන්නේ නැතුව ඇඟිලි ගහන්න ගියොත් ඒක හරි අමාරු අවශ්‍ය කාර්යයක්. ඒ නිසා බුද්ධ ඥානසේ කාටවත් බලපෑම් කරන්නේ නැහැ. ඉතින් මේකෙන් පෙන්නලා දීලා මේක මේ ධර්ම ගැඹුරු. ඉතින් කිසි ප්‍රශ්න නැහැ මොකද ටික ටික ටික ටික හරියට මහමුදට බයිනකට ක්‍රමයෙන් ගැඹුරු වෙනවා වගේ අපිට ටිකක් ගිහලා ආයෙ ගොඩ එනවා. වලු කල දක්වා වතුරට පාගලා උඩ එන්න පුළුවන්. ඊට පස්සේ ධනේ දක්වා ගිහිල්ලා එන්න පුළුවන්. ඊට පස්සේ ඉඟිටිය දක්වා ගිහිල්ලා එන්න පුළුවන්. ඊට පස්සේ නැබ දක්වා ගිහිල්ලා එන්න පුළුවන්. ඊට තනමත්තක් දක්වා ගිහිල්ලා එන්න පුළුවන්. ඊට උරිස දක්වා ගිහිල්ලා එන්න පුළුවන්. නහය වටම පැන්නට පස්සේ තීර්ණ තීර්ණාත්මක. වතුරට නහය වටම පැන්නට පස්සේ යට ගියොත් මරනවා. ඒක බේර ගන්න පුළුවන් ඉන්නේ ඕඩි ගැඹුරක් බේරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ අනුකූල ක්‍රමයකට යන්න අපි නැවත නැවත රැස් වෙනවා. මේ ධර්ම කොටස් ගැන සාකච්ඡා කරන සාකච්ඡා කරන හැම වෙලාවෙම අපි පුංචි කැපකිරීමක් කරනවා ජීවිත ආසාව සහ කාය ආසාව. බනහන කොට. බනහන කොට අපි මේ ඉඳගෙන හත්පය හොල්ලන්නේ නැතුව කරන්නේ කැපකිරීමක්. ධර්ම ගෞරවය කියලා මේකට කියනවා. ඉතින් මේ ධර්ම ගෞරවය කරනකොට මේ අනුසේ ධර්ම නැත්නම් මේකේ සංයෝජන සීසෙන් ඒ උසස් පෙළ පාඩම් වෙනවා. නැත්නම් පශ්චාත් උපාදී පාඩම්. හැබැයි අර මුල් ටික හරි වැදගත්. ඒක දක්වා යන පාරිදි ඉන්සා උදේවර වැඩ දේශනේ පැයකටත් වැඩි වෙලාවක් මම අරගත්තේ මේ වීචිකම කෙලෙස සහ පරිඋත්තාන කෙලෙස කියලා කියන්නේ වීචිකම කෙලෙස කියන්නේ නීති උල්ලංඝනය කිරීම වීතික්‍රමණය කිරීම අපි මේ රටේ ඉන්නවනේ මේ රටේ තියෙන නීති උල්ලංඝනය කරොත් අහුවෙන්නේ නැතුව ගියොත් අපිට හිතට ඒක ප්‍රශ්නයක් නෑ කියලා. අහු වුණොත් ඊට පස්සේ නීති ක්‍රියාත්මක කරන එකට දොස් කියන්න එපා. අපේ නීති දැනගන්න ඕනේ එහෙම නැත්නම් අපි ගිහිල්ලා ඒගොල්ලන්ට විවස්ථා සම්මුතෝදනයක් කරනවා මිස අපිට නීති උල්ලංඝනය කිරීමේ අයිතියක් නැහැ. අපි මේ සමිතිය සමාගම් බාර ගන්න තාක්කල් මේ උල්ලංඝනය නැත්නම් විතික්‍රමණය කියලා කියන්නේ චාරිත්‍ර වාරිත්‍ර. ලෝකෙ පිළිගත්තේ යම් චාරිත්‍රාක් තියෙනවා නම් සමාජයේ විශ්ින් අපි සමාජයට කරන ගෞරවයක් වශයෙන් මේ රෙගුලාසියට කරන ගෞරවකදී මේ චාරිත්‍ර පිළිගන්නවා. යම් දෙයක් නොකළ යුතු කියලා වාරණය කරලා තියෙනවා වාරණය කරන්නේ නෑ. ඒ වෙනත්නම් තමයි යන්නේ කයි කියන්නේ. ඉතින් ඒවට කියනවා චාරිත්‍ර වාරිත්‍ර එහෙම නැත්නම් උල්ලංඝනය කියලා. ඉතින් ඒක ශිෂ්ට සමාජයේ සාමාන්‍ය පිළිගත් දෙයක්. ඒ උල්ලංඝනය උනේ නැතුවට අපි පිටිස කරන්නේ ඒ විදිහට ඒ සමාජ තත්ත්වෙන් වින් වෙලා හෝ ඒක නොකර ඉඳලා හෝ බලනවා එක තැනක වාඩි වෙලා මේ කායට විවේකයක් දුන්නොත් සක්මන කියලා නිකන් පොළවේ එහාට මෙහාට ඇවිදින්න පටන් අරගත්තොත් ඒ ගමන අපට මේ සැප අපට කොච්චර පියවර ගණක් කරන්න පුළුවන්ද? දුවර පට්ටල වාඩිලා හොඳට ඉන්න කියලා කිව්වොත් විනාඩි කීයක් ඉන්න පුළුවන්ද? එතකොට අපිට පේනවා අපි කොච්චර වීති කමියුනිකේෂන් නොකර මෙහෙම තරටයිල වාඩිලා හිටිය ඇතුළටත් නොකිය හිත පිට යනවා. ශබ්දදී වේදනාදී ඉතින් ඒ නිසා එක්කෙනෙක් හිතනවා මගේ හිත විතරයි මේ මේ විතරම නොකෑමනා වැඩ කරන්නේ ළඟ ඉන්න කට්ටිය පිළිමති භාවයේ ලස්සනට භාවනා කරනවා මට විතරක් නලියක් නැතු ඉඳලා කියලා මේ ඇහැකොඩෙන් බලනකොට අගේ ෂෝක් එකට ඉන්නවා ඉතින් මාත් ඉන්නවා ඒකට මොකද එයාත් හිතන්නේ අර විදිහටම තමයි මේ එයා හැරෙනකොට මෙයා ෂෝක් එකට බලනවා ඉතින් ඕකට බලනමක් ගත්තා හැබැයි ඔය කතා කරනකොට කරගත්තොත් ඔක්කොටද තියෙන්නේ එකම ප්‍රශ්න සැප දුන්නත් අපේ හිත සැප විඳින්නේ නැහැ උඩල්ල කොට්ටේ උඩ තිබ්බා වගේ ලාහට ගෙම්බෙකුට කෙරුවා වගේ. තිබ්බට කියලා ඉස්සත් කියන්නේ ඉස්සලා පයින්. හැබැයි මේ ඇයි මේ මහන්සියන්නේ අපි? ඇයි දරුවෝ හදන්නේ? ඇයි රස්සාවල් කරන්නේ? ඇයි මේ තාන්නවල් ලැබෙන සැප විඳින්න? ඕන සැප දුන්නාම මේ වාරිලා හිටපන් කියන්නේ. දුන්න සැප විඳින්න අපේ කය කිසිසේත්ම ලෑස්ති නැහැ. අපේ හිත ලෑස්ති නැහැ. ඉතින් මේක මගේ හිත මගේ කය කියලා මම විඳවනවා. ඒක මේක අපේ ප්‍රශ්නයක්. මේක මානවයේ ප්‍රශ්නයක්. මගේ ප්‍රශ්නයක් නෙවෙයි. මම මේක දැනගෙන ඒක බුද්ධි විදිනකොට අස්පනා පිට මේක පේන එක හොඳක්ද නරකක්ද කියන එක පිළිගො තියෙනවා. ඉතින් මට එක තැනක විනාඩි 5ක්වත් ඉන්න බෑ කියලා මම දැනගන්න එක හොඳ දෙයක්ද නරක දෙයක්ද? ඉතින් උගෝදෙනේ කියනවා නේ ඒක කොහොමඩක්වත් හොඳ නෑ. තිබ්බ තැන මේ මේ ඉටිපිලිමේ වගේ මැටි බුද්දා වගේ ඉන්න ඕනේ. ඒක තමයි සාමාන්‍ය භාවනාවෙත් මට බෑ. ඉතින් ඒ නිසා මම වයසට ගියාට පස්සේ කරන්නේ බබා ලොකු උනාට පස්සේ කරන්න මහත් රට ගිලාට පස්සේ කරන්න මයිටි බුදුහාම ආපහම කරන්න කියලා අපේ තියෙනවා විශාල දිග ප්‍රශ්න රාශියක් මේ ප්‍රශ්න පෙනේ උච්චරයි මනසකම කියන අපිට මේ ලැබිච්ච දෙයට උත්තර දෙන්න නැතුව අපි මේකෙන් පැන යාම විතරමයි ඇඩල් සයිකොලොජි කියලා රීසනින් කියලා කියන්නේ. අපි තාමත්ම දක්ෂයි. ඉතාමත්ම දක්ෂයි වැඩේ කරන්නේත් නැහැ මොන දෙන්නෙත් නැහැ මොන දෙනුනේ ප්‍රශ්නට දැනගන්නත් නැහැ අපි මේක මග මගයි. මේක නොකරන්න හේතු කතා කරා. ඉතින් ඒක ප්‍රමාදේ කියලා බුදුහාමුදුරු කියනවා. ඒ වෙනුවට මේකට මොන දෙමු බැරි බව දැනගන්නු දැන ගැනීමමයි හැකි බව ඇති වෙන්නේ පටන් මට බැරි බව දන්නකම තමයි ඇති ඇතිගේ සංඥාව ඇති කරගන්න කියන පළවෙනි තේ නිසා ඒකට මොන දීම පවා නැත්නම් මේ වීතික්‍රම කෙලෙස් අයින් කළා පරිඋත්ථාන කෙලෙස් වශයෙන් මම මෙහෙම හිත කය ඉරියව්ව තැම්පත් කරලා ඕමම හිටපන් කියලා දැන් මේ දරුවට ඉඳගන්න දුන්නා පස්සේ ඒක දැනග තියෙනවා. එimhe ඉදි කියලා අපි හිතුවට ඉදින්නේ නැහැ. එතකොට දන්නවා මේ හිතේ තියෙනවා ඒ දරුවගේ නිදා ගන්න වෙලාව කවදි වෙලාව තියෙනවා අවදිලා ඉන්නම බෑ. ඉතින් මේක අපි ප්‍රසිද්ධිය සාකච්ඡා කරුවොත් අපි සමිතියෙන් බාරගත්තොත් මේක තමයි ස්වභාවය කියලා. උඩ පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ. බුදු බුද්ධිලා තියෙන ලෝකේ ශාසනයක් තියෙන වේද ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ විදිහට කරලා අපි කවදා හරි ඒ වීතික්‍රමණය වෙලා සතුන් මරනවා නෙවෙයි අපි, හොරකම් කරනවා නෙවෙයි අපි, කාමීත්‍යචාරය කරනවා නෙවෙයි අපි, දුරු කියලා හිසතුන් පරිසවතන කියනවා නෙවෙයි. ඒ බවටපත් වෙලා නැහැ. නෑ හිත ඒකට පෙළ ගැහෙනවා. මල පැනලා නැහැ. ඉලි පැන්නුම් මල් පැන්නුම් නැහැ. හැබැයි ඇතුලේ යනවා. ඒ දේට ආසන්න වශයෙන් හිතවිලි. ඉතින් ඒකෙදි සමාජික පැත්තෙන් බලනවා නම් අපි කියනවා සමාජ ධර්ම විදිහට වීතික්‍රමණය වුණොත් ආව සමාජයේ එක්කෙනෙක් හරි ගන්නවා. ඒකයි වීතික්‍රමණය කියන්නේ. පරිවෘත්තාන කියන්නේ වෙන කවුරක්වත් දැනගෙන මම දන්නවා. මට දැනගන්න පුළුවන් හිතේ දැන් තියෙන මෙන්න මේ වගේ රාගෙද, ද්වේෂෙද, මොහෙද කියලා. හැබැයි මම ශිෂ්ටාචාර විදිහට රාගෙ තිබුණාට නෑ වගේ මේ අනික් මනුස්සය බිල්ල කන්න තරමක් තරහ. ඒ දැන් හාව් ගාජු ආල්බෝම් කියලා හදාගෙන. එයා තමයි හිටගෙන නිදියන තරම් නිදිමත. ජීවිතවල කඩ කඩ සමාජයේ ඉන්නකොට මේ පෙන්නගෙන ඉනව තමයි ශිෂ්ටාචාරය. වෙයි මම දන්නවා මට ඇත්තටම ඉඩ දුනා මට මගේ හිත මේ පැත්තට යන්න. මේ සභාගෞරවය නිසා එහෙම නැත්නම් පිළිගත්ත සමයේ මේ සම්මුතිය නිසා අපි ඒව කඩාගෙන ඉන්නවා හැබැයි දුරට භාවනා කරපේ කෙනෙක් අල්ලන්න පුළුවන් මෙයා ඉන්නේ අතන කියලා. ඒක භාවනා කරපො නැති කෙනෙක් අල්ලන්න බෑ හැබැයි එයාට අල්ලපෑ. මට දැන් තියෙන්නේ රාගය. ඒක ද්වේෂය නෙවෙයි. ඉතින් කාට හරි කියන්න පුළුවන් නම් මම භාවනා කරනකොට මේ අරමුණ ඉන්න බැරි මට රාග නිසා පිට ගියයි කියලා. මොන තරම් විසරදකමක්ද කියන්නේ? හරියටම දන්නවනම් මට ඇතුනේ අරමුණෙත් නෙවෙයි, ද්වේෂෙත් නෙවෙයි, මෝහෙත් නෙවෙයි, මගේ හිතේ තියෙන රාගය කියලා. ඒක තමයි අපේ තියෙන ප්‍රධානම දැනුම. ඒක සමහරවිට කියනවා නෑ මගේ හිත අරමුණෙත් නෙවෙයි, රාගෙත් නෙවෙයි, මගේ තියෙන ද්වේෂය, නුරුස්නා ගතිය. ඒක හරියට කියන්න පුළුවන්. අපි හිතන නෑ මගේ හිත කවදා හරි රාගෙත් නෙවෙයි, ද්වේෂෙත් නෙවෙයි, මොහෙත් නෙවෙයි විරාගෙ තියෙනවා කියන්නේ හරිය ආසාවෙන් අපි බලන්නේ. හොඳ පැත්තට කියන්නේ. වෙන්නේ ඒක නෙවෙයි. ද්වේෂය වෙනුවට මෛත්‍රිය ගැන කතා කරන්න හරිය ආසයි. නමුත් වර්ණින එකක් නෙවෙයි මෛත්‍රිය කියන්නේ. මෝහය වෙනුවට, නිදිමත වෙනුවට අවදියෙන් හරියට ඉරියව්වක් තියාගෙන ඉන්නවා කියන එක කවදාකවත් කරන්නේ නැහැ. ඒ මොහේ වැක්කේනවා. ඒ නිදිමත එනවා. ඉතින් ඒ වෙනුවට මේ මගේ හිත කෙලිම මෙහෙම වෙන දවසක් ඉන්නවා කමටහන් සුද්ධ කරනවා. හරියටම ඉරියව්ව ආපු දවස් තමයි මම කමටහන් වාතාවරණ කියන්නේ සුද්ධ කරන්නේ. එතකම ඕන කෙනෙක් සුද්ධ කරගත්තාම මම ඒ ඒ අනුගේ පහණින් එළිය බලාගෙන ඉඳයි අපි මේ group meditation වලට එන්නේ. අරකට ඉලුවට මම කියන්නේ මටත් කියන මම කියන්නේ නැහැ. ඔය තත්ත්වෙදි කාට හරි කියන්න පටන් අරගන්න කොච්චර අහිංසක වෙන්න ඕනේ. කොච්චර නිහතමානී වෙන්න නැති කණ්ඩායම අපිට ධෛර්යයක් දෙන්න ඕනේ ලෝක ආගමල්ලි කිල්ලෝටක් තියෙනවා. කායි කිල්ලෝට තුණු තියෙනවා. ගණන් ගන්න එපා. ගකියවා. ආනේ දෙන්න යනකොට අපිට හම් වෙනවා දවසක් මේ Tamange තියෙන මේ දේ හෙලිකිරීමේ හැකියාව හරහා එහෙම නැත්නම් විරුද්ධ කිරීමේ හැකියාව හරහා ඉති කෙලෙස් වලට ඉන්න බැරි තත්ත්වයක් එනවා. ඒක කවුරක්වත් අපි දන්නේ නැහැ. ඒක හරියට කියන මේ ආවෝ තියෙන්නේ මේ අවුවේ කිසිම විස බීජයකට ඉන්නේ නැහැ. ලෝකේ තියෙන ලාභම නිටතරම හම්බෙන විස බීජ නාශකය තමයි අවුව කියන්නේ. ඕනම කුණු කන්දලයක් අවුවට දැම්මොත් මෘතෝපජීවී බැක්ටීරියා විතරයි ඉතුරු වෙන්නේ. ඔක්කොම පැතජෙනික් බැක්ටීරියා ඔක්කොම. ඒ නිසා හෙලිකලොත් තෙලස් නැති වෙනවා. පොහොර ඉතුරු වෙනවා. යවුන අවුවට දාන්න තෝගේ ගේ මුල්ලේ අංගකට තිබ්බොත් එතකොට ෆංගස් හැදෙනවා හැමදේම හැදෙනවා විස වායු හැදෙනවා දිවිල හැදිලා මේක කුණු වෙනවා. එනිසා මේක හෙලි කිරීමෙන් වීතික්‍රම මට්ටමේදී මේක හෙලි කිරීමෙන් විශාල සුද්ධියක් ලැබෙන බව සර්වඥාචිතනක හැම ආගමකම තියෙනවා. ත්‍රිපිටක පොත් හැම එකෙම පළවෙනි පිටුවෙම ගහලා තියෙනවා බණ්ඩුරක වගේ පොතක් බණ්ඩුරක සූත්‍රය කියලා තථාගතප්ප වේජිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවතෝ විරෝචති න පටිච්චං මානමේ තථාගත වේචිත ධර්මය හෙලි කරන්නේ බබලයි රසුලේ නව බබලයි. ඉතින් අපි කරන්නේ මේක වහගෙන නිඳ හදන්නේ. වහන්න වහන්න වහන්න ඇතුලේ විස වායු හැදෙනවා, කුණු හැදෙනවා, දිලිර හැදෙනවා, පිළිකා හැදෙනවා, ඉන්ටර්නලයිස් වෙනවා. හෙලි කරන්නේ ඒ හෙලි කරා නම් ප්‍රශ්නේ වචනේට නැකා නම් පිළිකරන ඒක උත්තරේ. මොකක්වත් නැහැ. මට තියෙන්නේ රාගය කියලා රාගය තියෙන වෙලාව දන්නවනම් වම තියෙන වෙලාව වම කියලා දන්නවා වගේ නේද ආස්වාසලයි ආස්වාස බව දන්නවා ඒක වගේමයි රාගය තියෙන වෙලාව රාගය තියෙන බව දන්න ද්වේෂය තියෙනකොට ද්වේෂය තියෙන බව දන්න විරාගය තියෙනකොට විරාගය කියලා දන්න අද්වේෂය තියෙනකොට අද්වේෂය කියලා දන්න හරියටම වම තියෙනකොට වම දකුණ තියෙනකොට දකුණ කියලා මෙනෙහි කිරීම කොච්චරක් අපි දාශීන කෙලෙස් ඇති මනසකට ගේනවද වගේම රාගයේ තියෙනකොට රාගයේ තියෙන බව දන්නවනම් හරි. ඉතින් ඒකට මේ සදාචාරය තින්නෙම නෑ අපට ඉඳලා. අපි දන්නේ රාගයේ තිබුණට කමන්නේ කියන්නේ බෑ. ඉතින් මේ රාගයක් හිතට ඇවිල්ලා තියෙද්දි එහෙම නැත්නම් මූල කර්මස්තනේ ඉන්න බැරුව හිත පිට කරලා තියෙද්දි ඒ බව පිළිගන්නේ නැතුව ඒ වෙනුවට අපි මේ බුදු සදාචාරයක් මවාපාන්නේ අපි උඹට කවුරු හරි ඉපදුන දවසේ අත දක්වා කියලා කියනවා කාට හිත හොඳ නැහැ කියලා. අපි එනකොට ගෙනා පිළන්නේ නෙමෙයි. වරුදු 6 වෙනකන් අපේ හිතේ නෑ රාගය ද්වේෂය කියන දැහැඳින අදිවන්නේ. කවුරුහරි පැත්තකට කරලා උකුරුට තියන තුන බබා ඒක තියාගන්න එපා. ඒක හොඳ නෑ. රාගය හොඳ නෑ කියලා ස්ක්‍රිප්ට් එකක් දාලා උඩට. ඒ නිසා දැන් මට රාගය යනකොට විතරක් නෙවෙයි මට වෙන කෙනෙකුට රාගය ඇවිල්ලා තිබ්බත් කන්න දෙයක් ගන්න කියලා මොකක්ද යක හොඳ නෑ නෝක තියාගන්න. හැබැයි මේ මට උගන්න මේක නා එයාට උගන්න නැතුව ඇති. දැන් බල්ලෙක් බැල්ලියෙක් පිටිපස්සේ යනකොට බල්ලට කියලා දෙන්නේ අකෝ සෙනෙ කිසිම වැඩි කරන්න බෑ පැත්තට මොනවා අපිට රාගෙ තියෙනවා අපිට හිතෙන එක මංවත් ඇත්තේ කොහොමද අපි පිළිච්චාරයි ඉතින් ගමේ වලව්වේ ඉපු හාමුදුරුවෝ තකෝ බැල්ලි දෙකක බල්ලට ලොකු නට මට ලොකු නැහැ කියලා කියන්නේ ඒ මල්ලක වැලි කිරේ කියන පෙනෙන සහ මම ගෑනි කෙනෙකුට තියෙන සෙනස අපි ඔක්කොම සමාන කරලා හිතන්නේ මොකද අපි ඔළුවේ ස්ක්‍රිප්ට් එකක් තියෙනවා. රාගය හොඳ නැහැ. ද්වේෂය හොඳ නැහැ. මොහේ හොඳ නැහැ. ඊකට විරාගය හොඳයි කියලා විශාලෙම මේක ඔළුවට දානවා. ඒ නිසා අපි ඔළුවේ තියෙන අන්නේ ස්ක්‍රිප්ට් එක තමයි මේ සංයෝජන කියලා කියන්නේ. කොතනක හෝ අපි ඉපදිච්ච දවසින් අද දක්වා කවුරු හරි අපි ඔළුවට ඒ තොරතුරු දාලා තියෙනවා. ඒ තොරතුරු ටික තාම වෙරිෆයි වෙලා නැහැ. හරියට දැකලා නැහැ, පිළිමැදලා නැහැ. හැබැයි ඒක රැකගෙන ඉනවා. ඒකට ගැළපෙන තියෙනවා නම් අපි ආය ආලෝක විදිහට පිළිගන්න. නැහැලෙපෙන්නේ නැහැ. අර ලැජ්ජාවක් නැහැ, සදාචාරයක් නැහැ. එයා වැරදි කාර්යය කියලා මමත් මට වැරදි කරගන්නවා. වැරදි කාර්යයක් විදිහට බාර ගන්නවා. ඉන්ටිකුත් බාර ගන්නවා. ඉතින් සර්වඥාන්සේගේ තියෙන සර්වඥතා ඥාණය තමයි අපේ ඔළුවට ඇවිල්ලා තියෙන මේ ස්ක්‍රිප්ට්ස් තියෙනවා. අපිට එක එකන ඔළුවට දාපුවා. සදාචාරවාදීෝ, අම්මයි තාත්තයි, ස්කෝලේ ගුරුවරු, ආගමික නායකයෝ අපිට කියනවා මෙහෙම විය යුතුයි, මෙහෙම විය යුතුයි කියලා. කිසිම දෙයක් අපි පරීක්ෂා කරලා බලලා අස්පනා අපිට දැකලා නැහැ. අඩේ අර ඔල්විලි ආගත් එකේ හේම තියෙනවා. ඒ නිසා ඒකට අදාළ දෙයක් වෙච්ච ගමන් මට ඒ අනුව පුදුම ඇවිස්සිලක් ඇවිස්සෙනවා. ඉතින් එන ඇවිස්සිල් જાති හතක් බුදුහාමුදුරු පෙන්නනවා. ඒක දැන් මේක මේ කතන්දරය අහගෙන හිටපු භවනාට පෙළඹෙන යෝගාවචරය කොහොමද මේක අපි මේ ක්‍රියාවත් කරන්නේ? මම ඔළුවේ කවුදෝ ලියලා දාපු ස්ක්‍රිප්ට්ස් වගේක් තියෙනවා. ඒ නිසා මාළුව කන්ඩිෂන් කරලා තියෙනවා. මම ඔළුව ක්‍රේල් කරලා. කොණ්ඩේ නෙමෙයි. ඔළුව ක්‍රේල් කරලා. ඉතින් මට ඒ විදිහට තමයි දැන් මේ. ඉතින් ඒක හරි කියලා මම මේක අපේ සදාචාරය, අපේ සංස්කෘතිය, අපේ හැදියාව කියලා ඉතින් අපේ කණ්ඩායමේ වැඩ කියලා ඒක රකින්නේ. ඉතින් මේකට කවුරු හරි අභියෝග කළොත් මේක ඇත්තටම හරිද? සමස්ත විශ්වගත හරි වැරදි කියලා දෙයක් තියනවාද? ඉපදෙනකොට ළමයෙකුටත් මේක ස්වභාවයෙන්ම එනවාද? එහෙම නැත්නම් මගදී පටෝප එකක්ද කියන එක අහන්නවත් බයයි. අපි ප්‍රශ්න නගන්නත් බයයි. නමුත් මේ පරිශන කරන්න යනවානේ. විද්‍යානුකූල පරිශන යෝගයෙන් තාවියක් තියෙන දර්ශනය කියලා විශේෂ දර්ශන විශේෂ බයලජ්‍ය දෙක නෑ. විද්‍යාවෙත් බයලජ්‍ය දෙක නෑ මේ අහනයි. මිනිස්සු උපදිනකොටම මේ කාමයේ කාම රාගයේ විරාගයේ ද්වේෂයේ අද්වේෂය අතර වෙනසක් තේරෙනවා කියන්නේ. ඉතින් දන්න හරියෙන් බලනකොට අවුරුදු 6 වෙනකන් නැහැ. තමයි. අයින් පස්සේ තමයි 6 4 තේරෙන කියලා එකක් වෙනවනේ අපිට. ඊට පස්සේ තමයි ඔළුවට ඔය කන්ඩිෂන් දාන්නේ. ඉතින් ඒක දැම්මඩ පස්සේ මේ මෑතක් වෙනකන් ස්නායු විද්‍යාව කිව්වා අපිට තියෙන hardwire circuit එකක් ඒක වෙනස් කරන්න බෑ කියලා. අවුරුදු 6 වෙනකම් වෙනස් කරන්න පුළුවන්. එතකොට ස්ක්‍රිප්ට්ස් ලියවෙනවා. ඊට පස්සේ ඕක තමයි ආරයි. නමුත් මෑතකදී තේරුම් අරගත්තා බ්‍රේන් නියුරෝප්ලාස්ටිසිටි කියලා හැදී වෙනස් කරන්න පුළුවන්. අපි ළඟ ලියලා තියෙන එක කවුද හොරෙන් අපේ ඩයරි එකේ මොනවද ලියලා. අපි ඒක තමයි මේ කියවන්නේ. බුදුජානකී අපි ඔක්කොම ඩයරි එක කියුවා. කියලා ඔක්කොමට මේ කවුද ලියපු එකක් කියලා පිළිගන්න කැමති නම් එනකොට ගෙනාපු එකක් නෙවෙයි කියලා පිළිගන්න කැමති නම් නයිසර්ගික දෙයක් කියලා නෙවෙයි දැනගන්න පුළුවන් නම් මේක විශ්වගත දෙයක් නෙවෙයි ඒක ඒ ඒ පරිසරයට අනුව හැඩගත් දෙයක් කියලා ගන්න කැමති නම් එතනම සුද්ධ වෙන්න පටන් ගන්නවා. එච්චරයි ඕන කරන්නේ මේක දැනගන්න. අන්නේ දැනගැනීමේ ක්‍රියාවලිය මේ අවුරුදු කෝටි ගාණක් තුල අපි මේ ගෙනාවු මේ පොදිය අපි මේ බැඳගෙන යන මගේ හරි වැරදි මගේ හොඳ නරක කියන මේ පොදිය අපිට කොච්චර කාලයක් යනවද දැනගෙන දැකගෙන ලියලා දාන්න. සර්වඥාන්ස කියනවා අවුරුදු 7කින් පුළුවන් කියලා. ප්‍රතිපත්තාන සූත්‍රය අන්තිම දවස් 7කට අඩු කරලා පෙන්නනවා. බෝධිගාමී සූත්‍රය කියනවා උදේ දැනගත්තොත් හැන්දෑවට අයින් කරන්න පුළුවන් කියලා. same day service කියලා ලොන්ඩ්‍රීට දාන්නේ. ඇවිල්ලා දැක්කත් මැදලා හදලා දෙනවා. ඒ තරම් කරන්න පුළුවන්. හැබැයි ඒක කරන්න පුළුවන් ඉන්නේ ගොඩාක් නිහතමානීයට, ගොඩාක් අහිංසකයට. ඉතින් මේ පසුබිම යටතේ අපි තවදුරටත් මේ සංයෝජන ධර්ම තේරුම් ගැනීමට මම හිතුවා මේ ගාක් විස්තර අපිට දැනට ලැබිලා තියෙන කටුකුරුන්ගේ ඥානන් සාන්දේ පිචිත වෙන්නේ ඒ මදුපිණ්ඩික සූත්‍රය. හැබැයි ඒකේ සංයෝජන කියලා වචනේ නෙමෙයි තියෙන්නේ අනුසය කියන වචනේ. ওই වචන හතම තියෙනවා අනුනය අනුසය කාමරාග අනුසය වෙනවද ඊගාවට පටිඝානුසය, ditthානුසය, අනුසීල සීසෙන් තියෙනවා. ඉතින් අපි මේ වෙලාවේ අපි ඒක බාර ගන්නවා මෙතන සංයෝජන කියන මේ සඳහන් කරන්නේ අනුසය කියන. අපිට ඕන වෙලාවක සලකා බලන්න පුළුවන්. ඊට පස්සේ එතෙන්ට යන්න දැන් සර්වචනාංශයේ ඒ මදුපිණික සූත්‍රයේ ලස්සන ජවනිකා තුනක් තියෙනවා. එහෙම නැත්නම් මේක එක ජවනිකාවක ඉවර කරන්න බෑ. මේක එක ප්‍රයත්නක ඉවර කරන්න බෑ. බොහෝ වෙලාවක් කරලා අවස්ථා රාශියකින් ප්‍රතිපදා කියන්නේ ඒකයි ජවනිකා රාශිය ඉවර කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා සර්වචන් වහන්සේ පවා දේශනා කරපු දේ ජවනිකා තුනකින් තමයි අපිට මදුපිණ්ඩික සූත්‍රය දිගහැරෙන්නේ. ඉස්ලාම සර්වඥාන්සේ තමන් උපංගමී සාක්ෂි ජනපදයේ මේ වණේක මේ වගේ වෙලාවල් දාහනෙන් පස්සේ ජංගා විහෙරණේ කියලා ඔය නිකම් හෙවණකට ගිහිල්ලා ගත්තට සක්මන් කර කර ඉන්නවා. ඒකල හිටුවාම වාඩිලා ඉන්නකොට. එහෙම ඉන්නකොට බමුණෙක් සාක්ෂි කුලේ බමුණෙක් වෙන්නදී විකේ හරමිකයක් අරගෙන දඬපාණි කියලා ඇවිල්ලා කිං වාදී ආවසෝ කිමක් කායි කියලා සර්වඥාන්සෝ වහන්සේ කුමන බණක් කියන කෙනෙක්ද මොනවාගේ දේශයක් අනුට ධර්මය දේශනා කරන්නේ. ඒ කියන්නේ සර්වඥාන්සේ ගුරුවරයෙක් බව පේනෙන්න ඇති. දකින්න දැක්මෙන් හිතෙන්නේ නැති මෙයා කාකාරියමක් කියලා දෙන්න තරම් දක්ෂයි කියලා. ඉතින් බුදුජාන්සින් අහනවා ඔයා කුමන වාදන වාදයක් සහිත එහෙම නැත්නම් කුමන දෙයක් ලෝකයට ප්‍රකාශ කරන්නේ. ඔයා මොනවද ලෝකයට උගන්වන්නේ කියලා. අපි ළඟට එහෙම ඇවිල්ලා අහන්නේ නැහැ. මේ දැක්කට අපි විවාදේ මොකද්ද කියලා අහනකොට අපි ඒක නෙවෙයි ජීවත් වෙන්නේ. අපි ජීවත් වෙන්නේ කුසි කර්මය කරන්න, නැත්නම් රස්සාවක් කරන්න. ඒක අහන මිසක් ඔබ මොන වාදීද කියලා අහන්නේ ධර්මචනාංශ කියන එක නෑ. අර වුණ අහන්නේ. ඒතර කුසිචනාංශේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්මකේ දස්සපන බ්‍රාහ්මණියා පජාය කියලා මුළු ලෝකෙම නිතිකය තිටති. මගේ එකම වාදේ තමයි කිසි කෙනෙක් එක්ක වාද කරන්නේ නැති. තමයි ප්‍රශ්නේ එතනින්ම අහුවෙන්නේ. ඒ බහුනේ ඉන්නේ කොක්කක් දාන. සංයෝජනය දාන්න දෙන්නේ. සර්වඥාන්සේ එහෙම පොතේ ලත ගා අති ගාති ආඩ තමයි අපි ගන්නේ. දිව්‍යයන් සහිත මරුන් සහිත බබුන් සහිත සමන ප්‍රජාව සහිත දේව ප්‍රජාව සහිත ලෝකයේ සමන බ්‍රාහ්මණ සහිත ලෝකයේ න විග්ගය තීත කිසිම කෙනෙක් එක යටින්නේ මට බෝලි දැම්මට මම බැට් කරන්නේ මම ගහන්නේ තනියෙන් අකුරු දාන්න බෑ. ගත කොච්චර ගැහුවත් වදින්න අනිත් පැත්තේ එකක් නැත්නම් අකුරු කියන්නේ නැහැ. දැන් බුදුජානකසේ සමන්වාසිකේ අත දාන්නේ නැහැ. දැන් ඊතන තමයි අපිට තියෙන්නේ මේ සංයෝජන ගැලවුණා නම් ඒක නා කවුරුම ආවපටලව ගන්න හැදුවා. හොඳින් හොනාකින් මම ආදල ප්‍රතිපත්තිය දෙන්නේ. මරාවිච්ඡේව වාදය කියලා කියන්නේ අම අහකට මේ ඇල්ලුවට අහු වෙන්නේ නැහැ. සිස්කල බලලා. ඉතල කම්පිටිගේ හිටියා මේ නුවර පැත්තේ ග්‍රීස් යකා කියලා. හන්දෑව ඇවිල්ලා කෙල්ලෝ අත ගන්නවා. ඌ යගේ පුරාම ග්‍රීස් ගන්න ඉන්නේ. කවුද ඇවිල්ලා ඌ අල්ලන් ගියත් අල්ලනවා. පොලිසියවත් ඇල්ලුවා. මේ උන්ට ගොම්මන් වෙලාවට එන්නේ. ඌ යගේ පුරාම ග්‍රීස් ගන්න ඉන්නේ. ඉතින් ඌ අල්ලන් ගියාම ඌ පනිනවා. හැබැයි ඌ මේ අර මොහිනිනා වගේ හන්දෑ ගොම්මනේ ඇවිල්ලා ඔකෙල්ලන්ට කෙල්ලම අත ගන්නවා. ඉතින් ඒ වගේ මේ ග්‍රීසියාකාරයේ කතාවක් තමයි බුදුජානකලා තියෙන්නේ අපට ඇල්ලුවාට මොනම දෙයක්වත් සර්වචනාංශිව පටලවා ගන්න බෑ. ඒ නිසා මේ සංයෝජන වල තියෙන හැම කෙනාම හැමදාම වාදයක පැටලෙනවා. ඒකයි සංයෝජන වල ඇති කොක්ක. අක්කන් සංකේක්ක වගේ හොයන්නේ මගේ වැරදි තමයි කියලා පරණ සින්දුවක් තියෙනවා. කොක්කම තමයි. අක්කලන් කරන්නේ අයියලත් එහෙම තමයි. යමක් කියනකොටම අපිට කිපෙනවා නම් ඒ කියන්නේ මයිලගේ ස්ක්‍රිප්ට් එකක් තියෙනවා. මගේ උඩර කවුරු හරි මොකක් හරි දාලා. දැම්මම ප්‍රති ඇහුනට නෑ වුණා වගේ ඉන්න පුළුවන් නම් සංයෝජනක් නෑ, ගැටුමකුත් නෑ, ස්ක්‍රිප්ට් එකකුත් නෑ. තියෙනවා, ඇත්තටම තියෙනවා. හැබැයි අපි දන්නවා ඇහුනට ගණන් ගන්න එපා. ඉතේ දිට්ඨමත්. සුතේ සුතමත්. විඤ්ඤාතේ විඤ්ඤාතමත්. මුතේ මුතමත්. ඒතර ලෝකයට පේන්නේ මෙහා දීර්ය අලියක විනා ගන්නවා වගේ මොනවා කිව්වත් ගණන් ගන්නෑ කියන. මේක නොවන જાතියින් කියලා අවසන් දෙකට අවසන් බෑ. හැබැයි හිතෙන්නේ එමසෙට පැහැ පෙනිලා නැහැ වෙලා නැත්තම් සද්ද ඇහිලා නැහැ නැත්තම් ගඳ රස පහත දැනෙලා නැත්තම් මං කිව්වේ තේරෙන්නේ නැහැ නේද? කිනා දන්න හොඳටම දැකලා මේ ඉන්නේ. නමුත් හැසිරෙන්නේ දැක්කේ නවා. හොඳටම කාරණා වැහිලා තියෙන්නේ ඉන්නේ පීරෙක් වගේ. හොඳටම ගඳ රස පහස තේරලා තියෙන ඉන්නේ අන්තභාගෙ වෙච්ච කෙනෙක්. දුරටම කාරණා තේරලා තියෙන කියන්නේ නැහැ. දැන් කියල්ලෙලා නැහැ. මොනවා වුණත් කියන්නේ. ඉවරක් කරන්නේ මේ ලෝකේ පැටලෙන්නේ. ඉතින් ඒ විදිහට න විග්ගහිය තිට්ඨති කියලා ගැටෙන්නේ නැතුව කිඳ දයස් කියන ඒක මම පුරුදු කරපු දෙයක්. මේ සාර සංකේ කල්පලක්ෂය පුරා මම මේ යමක් මොනවද කිව්වට කිසි කෙනෙක්ගේ ගැටුමකට යන්නේ නැතුව ඉන්න කාමේ විසංයුක්තයි. මේ කාමරාග අනුසය මම මේ ලෝකයේ මුළු ලෝකෙම දුවන්නේ ප්‍රෙෂර් ප්‍රින්සිපල් එකේ. සැප හොයන එකේ. කාමී. මම ඒ අයින් වෙන්වීමේ ප්‍රයත්නේ බොහෝ කාලයක් පුරුදු කරා. කාමයේ විසංයුක්ත. ඒ කියන්නේ කාමී ඇලිකලි වාසය කරන ඉන්න ලෝකයේම ජීවත් වෙන ගමන් ඒ කාමී වෙන් වෙලා ඒ ලෝකත් එක්ක ජීවත් වෙන තම් බ්‍රාහ්මණ අකතංකති. ඒ කියන බ්‍රාහ්මණය කියන්නේ මම මේ කාමී ලෝක කාම ලෝකේ මම ඉන්නවා හැබැයි ඒගොල්ලොත් එක්ක පැටලෙන්නේ නැහැ. ඒගොල්ලොත් තර වෙන්නේ නැහැ. සංයුත්තං අකතං කති කචකච කරන්නේ. එක ටික කියන්නේ. කවුරු මොනවා කිව්වත් ගාලා නැහැ. මොනවා කිව්වත් ගාලා නැහැ. අකතං කති කියන එක තමයි විසංයුත් මේ නවිග්ගහිය තිටති කියලා. කියන්නේ වාදයකට කොක්ක දාන්නේ. වාද වලට පැටලෙන සුළු නැහැ. ඒ අකතං කති භාවයත් ඒකම. අකතං කති කියලා කියන්නේ ඇතුළට නැමිලා තියෙන ඉඳුරන් මොනවා ඇහුණත් මොනවා දැන්නත් ඒක හරියට මේ අනුරාධපුරතින සමාධි බුදු පිළිමය වගේ. ඊළ බලයිනෝ පෙන්නවා ඇතුළට හිත නැමිලා තියෙන්නේ. ඒකේ කොච්චර දඟලුවත් මේ ගල් පිළිම ගල් පිළිමක තමයි. දවල් ගල් පිළිම ගාකල් තිබ්බා. අනුරාධපුර කවුරක්ක ගණන් ගත්තේ. නේම වෙවිලා කිව්වා මේක පුදුමාකාර නිර්මාණයක් කියලා කියපු දවසේ ඉඳලා ලංකාවේ මිනිස්සු පොඩි බඳගෙන යන්නේ ඔය. මොකද මේ නේරුටයි වන්දින්නේ බුදු පිටිමනේ කියන්නේ. ඒ සුද්ධික් කැවිලා කියන්න ඕනේ අපිට මේක හරි විශේෂයි. ඊට පස්සේ ආ මොකුත් නැහැ. කවදාවත් දැකම නැතිවා වෙන පටන් ගන්නවා. නමුත් මේ මිනිස්සයා දැක්කේ ඕනම පිළිමිට තියෙන රාගය අවසන අනුකුප්පන දේවල්. ඕනම මූර්ති ශිල්පයක තියෙන අඟුම් අවසනයි. මේ මූර්ති ශිල්පය හැංගුම් ඇතුළත නම් මේව විශේෂයි නෝ ඒක ඔක්කොටම කරන්න බෑ ඒ නිර්මාණ දිහා බලනකොට පේනවා ඕන බලන කෙනෙකුත් සංසිඳෙනවා ඇතුළට නැමෙන ගතිය. ඒ ඒ බුදුදහමේ ගති කියන්නේ බොහෝ කාලයක් පුරුදු කරලා තියෙන අකතං කති. අකතං කති අපි සිංහලෙන් කියන්නේ කච කච. ඒකට පාලියෙන් කියන්නේ සම්පප්පලාප. ඒ සම්පප්පලාප ගැන කියනකොට ඔය බාහිර ඉන්ස්ටිටියුට් වල ඉන්නේ යෝසප් ගෝස්ටයින් මේ ළඟදී බණ වගේ කියන පප් පප් පප් පප් පප් පප් ගානේ තමයි සම්පප්පලාප කියන්නේ. මිනිස්සු මොනවාරි කී කියන්නේ. නිකන් ඉන්න බෑ දෙපලිච්චු අවුල කරන කනකොට දැකලා තියෙනවා තායි කුච් කුච් කුච් කුච් කුච් කුච් කුච් කුච් කුච් දාලා කතා. දෙන්නේ කෙක තුනක් කතා. ඒක අහගෙන ඉන්නකොට හිතෙනවා මේ මනසට තදින් පාළුවක් තියෙනවා. නිකන් ඉන්න බෑ. ඒක බුදුහාමීතේ සප්පප්පලාක්ෂය. පප්පප්පප් ගන්න එක තමයි. ඒක තමයි කතංග කිභාවය කියලා කියන්නේ මොනවා හරි කිය එකක් කිව්වොත් තුනක් මෙයා කියනවා. එයා ඒකට නමයක් කියනවා. ඕක තමයි වෙන්නේ. ඉතින් ඒක මිනිස්සු කියලාලු මේ උගෙන් ප්‍රශ්නයක් આવුත් උත්තර දෙන්නේ නැතුව කවදාකවත් ප්‍රශ්න තුනක් අහනවා. ඉතින් ඒක කියලා මම මම අපිට මේ හත්ති කියන මන් දන්නේ නැහැ ප්‍රශ්නයක් කළොත් ප්‍රශ්න තමයි කවුද මමද තවුන්ට කවුද කියන්නේ ප්‍රශ්නයක් අහන ප්‍රශ්න තුනක් අහන ඒක තමයි අපි ඒ කතන් කති භාවය තමයි මීඩියා එක කියන්නේ අද තියෙන මෑස් මීඩියා වල ටෙලිවිෂන් එක බලන්න පත්‍රය බලන්න රේඩියෝ එක බලන්න වැඩිම කචකටි මොකක් කරලා තියෙන්නේ මම දැකලා තියෙනවා දැන් මිනිස්සු වැඩි වුණා අහන්න යන්නේ නැහැ කවුරුත් ඔය වැඩි යන්නේ නැහැ ටෙලිවිෂන් එකම මේ මේ කතම් කති භාවය නැති කරගන්න ඒක අහල මේ පාරලන්නේ. මේ බ්‍රාහ්මණයා විත්‍යයේ තිත්තති කියන බ්‍රාහ්මණයා කාමයේ විසංයුක්ත අකතම් කති. චින්න කොක්කුච්ච. යාර මේ කවුරු ප්‍රශ්නයක් කවුද අහුවත් උත්තර දෙන්න බැරිකම නෙමෙයි මේ කතා නොකරන්නේ. සැක නැතුවම දන්නවා මයිලක උත්තර කියලා. හැබැයි කියන්නේ නැහැ. මුද කිසිම කෙනෙකුට ඇත්ත දැනගන්න ඕන ගමන් නැහැ. ඒගොල්ලන් නෝන දිගට දිගට යන කතන්දරේ මිසක් ආ ඇත්ත දැනගන්න ඕන කමක් නැහැ ඕනෙම ආගමක ඇත්ත කියලා කියනවා කරන්නේ කරන්නේ අපි ආගමනේ අරකේ තියෙන ඇති අරනිකායේ තියෙන ඇති මේනිකායේ තියෙන ඇති කියලා කියනවා මිසක් සත්‍ය කියන එක ওই තරම්ම දුර්ලභ වස්තුවක් නෙවෙයි අපිට ඕනේ අර ඍතු මාර්ගයේ කියන වක්‍ර මාර්ගය හොයන්න මොකද වක්‍ර මාර්ගය විසිතුරු හරි සිද්ධි බවල ඍතු මාර්ගයේ කිතුම මාර්ගයේ ලක්ෂ දෙක අතර තියෙනවා ඒක හරියම ඒකාකාරයි. හරි නීරසයි. අපිට ඒක හරියන්නේ අපි මේක විචිත්‍ර කරන්න හදන්නේ. ඒක නිසා යෑම කෙනාටම කුකුසක් තියෙනවා. ඇත්ත දන්නෝ ඇත්ත තමයි කීටිම ක්‍රමේ නැත්නම් ඒක විචිත්‍ර නෑ. සිද්ධි බහුල නෑ. ඒකේ පපඩම වගේ නෙවෙයි. උම්මලකට දාලා නෑ. නිකම්ම නිකම් පතෝල හොද්දක් වගේ. අර උම්මලකට කැලක් දාපුවා ටිකක් පොඩි තියෙනවනේ කටගැස්මක් අරින්නේ. ඉතින් මේ උම්මලකට කැලේ තමයි සංසාරේ තියෙන්නේ. අතෝලොද්දි නෑ. ඒ අර දේවල් අපි සැක කරනවා. ඇත්තටම අපි සැක කරන්නේ සත්‍ය විතරයි. අනිත් වැරදි වැඩ නිසකව කරනවා. කිසිම ගාණක් නැතුව ඔලවල නැතුව කරනවා. ප්‍රශ්නෙකට බාහනාර කරන් ගියාම මතුවෙන මතුවෙන හැමදේම සැක කරනවා. ඉතින් ඒ කියන්නේ ඒකට සැක කරන එකට නිදෙන්න කියන්නේ බුදුහාමුදුර විශ්වාස නැහැ. ධර්ම විශ්වාස නැහැ. සංඥා විශ්වාස කරන මෙච්චර කියු කියෙන්නේ නැහැ. අද වෙන කරන්න දෙයක් නෑ අපි ඒක මතක් කරලා කියනවා අකතං කති තින්න කුකුත්තා. භව භවයේ විතරාගි. කාමරාගේ විතරක් නෙමෙයි භවරාගයේදී. ඒ කියන්නේ ಜಾති බෝ කිරීම, සිංහල උදාහරණ රැකීම, බුද්ධ ධර්ම රැකීම කියන වශයෙන් හෝ පැහැදිලි නැහැ. රැකිනවා ඒක වෙනම කතාවක්. මේ විදිහට කටයුතු කරන එක නැති රැකෙනවා ඒක නෙමෙයි කෑකොස්සන් ගහilla ව්‍යාපාර කිරීමක් පාරදිගේ මේ වීදි බහැරෙන් නටන්න දෙයක් නැහැ මෙන්න මේ මේ ඒවන් වාදීකෝ ආවසු තමයි මෙන්න මේ වාදයක් මලඟ තියෙන්නේ කිසි කෙනෙක් එක්ක ගැටෙන්නේ කිසි කෙනෙක් එක්ක පටලවෙන්නේ නැහැ කියන එකයි තියෙන්නේ දැන් මේක මොකක් හරි වටිනාකමක් තියෙන නිසා දැන් මේ වැඩේ ඉවර වුණාට පස්සේ සර්වඥාන්සේ ගිහිල්ලා සංඝයා රැස් වෙච්ච වෙලාවේ සංඝයාට මේ කියනවා සිද්ධිය මේමය. මම මේ ජංගා වීරයට ගියා නිබ්‍රෝධ වණේට මම ඉන්නකොට මේ ඡන්දපාණි කියලා බ්‍රාහ්මණෙක් කියලා ප්‍රශ්නයක් ඇහුවා. ඇහුව ප්‍රශ්න මොකද්ද? ඔබ මොන වාදසයිත කෙනෙක්ද? මොන දෙයක් ප්‍රකාශ කරන්නද කියන මෙන්න මම දීපු උත්තරය. අනේ හොඳ වෙලාවට එකම සංඥා වංශන මටත් මේක තේරෙන්නේ නැහැ. දැන් පේනවනේ එදා සංඥාත් එකයි අද සංඥාත් එකයි. අපි කියනවා මේ අද ඉන්න සංඥා පැතිලා ඉන්නේ එදා නැහැ එක්කිනෙකුට තේරෙන්නේ මේ උදැසි කියනවා කිසි කෙනෙක්ට වැටලෙන්නේ නැහැ. යම් බ්‍රාහ්මණේ රාගයක් ඇත්තෙත් නැහැ, භව රාගෙත් නැහැ, කතංකති භාවයකුත් නැහැ, විචිකිච්ඡාවකුත් නැතුව ඉන්නවා. කිසිම දෙයක පැටලෙන්නේ නැතුව ඉන්නවා කියවා. ඒකට ඒක සංඥාන් සඳහන් හොඳේලාට නැගිටලා බුදුජානසික අවසර අරගෙන අහනවා ස්වාමීන් වහන්සේ අපට තේරෙන්නේ නැහැ. ඇත්තටම බුදුජානසට ඕනේ උනේ මේ අර වෙච්ච සංසිද්ධිය සංඝයාට දැනුවත් කරලා ත්‍රිපිටකයට ඇතුල් කරලා අපි දක්වම ඉන්න එපායි මේක දැන්. එන්න ඕක රෙකෝඩ් වෙන්න එපායි කොතන හරි. ඒකට දෙවෙනි සිද්ධිය ගන්න තමයි පුදුජානන්ති කියලා සංඝයා වංශය සඳහන් කරන්නේ. ඉතින් පුදුජානන්ති අර ආහන ප්‍රශ්නට බුදුරජාණන් කියපු දේ තේරෙන්නේ නැහැ කියලා හොට පස්සේ ඊටතේ සංක්ෂිප්ත උත්තරයක් දෙනවා. තතෝ නිදානම් පුරිසං පపంచ සංඥා සංකා සමුදාචරಂತಿ එත්තේ නාවිවලිතබ්බං නාජ්ජෝසිතබ්බං න අජෝසේ තමයි. යම් තැනක මහන්නේ අපේ හිත කතං කච කච ගන්න පටන් ගන්නවානේ. ඇතුළත කතාව පටන් ගන්නවානේ. කතන්දර ගොතන්න පටන් ගන්නවානේ. මේ මේ ඊනමාලික හදන්න පටන් ගන්නවානේ. ඉතිවිලි අන්නේ ඒ දේවල් උඹට රින්ගන්න යන්නත් ඒවා. ඒක අභිරමණය කරන්නත් එපා. ඊගෙන කතා කරන්නත්. අපේ හිතේ හැටියක් තමයි කාපු දේ ගමනලා කණේ. හරක් මේ වෙලාවට කරන්නේ කණේ. ඇඳ වුණාට පස්සේ ඔජේ එළියට අරගෙන ආය හතල කනවා. ඒක කියන්නේ රුමිනන්ස් කියලා. මනුස්සයෙක් වගේ. අපි කවුරු හරි දැක්කම ඒක මතක ඉඳගත්ත ගමන් ඒක තමයි උඩට එන්නේ. මොනවාරි ඇහුවනේ ඒක තමයි එන්නේ. ඒ නිසා අපේ හිතේ තියෙන දේවල් ඒ වෙලාවට සම්පූර්ණයෙන්ම දිරව ගන්න බැරි දේවල් ආයෙ වමාරා කෑම අපේ තුල සිද්ධ වෙනවා. ඒකට කියන්නේ ඇතුළත කතාව කියලා. ඒක බුදුජානනාංශයේ දේශනා කරන්නේ පපංච කියලා. ඒ සම්පප්පලාප කියන එක පපංච කියන එකයි අමුතු වචන. කියන්නේ ඔහේ නිකන් ඉනකොට විතහ පහපා ඉන්නා වගේ චුයින්ගම් හපනවා වගේ බබල් ගම් සපනවා වගේ බීටි බොනවා වගේ සුරුට්ටු බොනවා වගේ ඉතින් අර එකම දෙයක් කොමිනේටින් හපහපා ඉන්නවා. ඒක බුදුන්සේ සඳහන් එමෙනි දෙයකට එහෙනම් මගේ හිතේ එහෙම වෙනවයි කියලා එක අභිනන්දනය කරන්නත් එපා. ඒකට පොහොර දාන්නත් එපා. ඉතින් හිඟ ගන්නත් එපා. ඒකේ අන්තර්ගතය හොයලා කර්මකාන්න හොයන්නත් එපා. න අභිවදිතබ්බ කාටතුම කියන්නත් එපා. කිව්වම මේ මනසෙන් පටන් ගන්න කතාව. මෙන්න මේ තුන දන්නවා. නාභිවදිතබ්බ නාජ්ජෝසතබ්බ න අභිවදන අභිනන්දිතබ්බ මේ තුන දන්නවා නම් අනුසය ධර්ම හතම කරයි. හිතට එන මේ අතුලත කච්ච කච්චේ පිළිබඳව අභිනන්දනය කරනවා කියන එක ඒක සන්තෝෂ වෙන්නේ නැහැ. අභිවදනය කරනවා කාටවත් උක අනේ බලන්නකො මගේ හිත තියෙන්නෙම නැහැනේ නිතරම කතා කරනවානේ කියලා කාටවත් කියන්න යන්නෙත් නැහැ. ඒකේ අන්තර්ගතයේ රාගෙද, ద్వේෂයේද, මෝහයේද කියලා අතුලත රින් ගන්න යන්නෙත් නැහැ. යම් තැනක වහන්නේ මේ වෙනදී පිළිබඳව නැවත මේ විදියට සිත් කියලා ගන්න නැත්නම් ඒ දේවන්තෝ රාගානුසයානම් භව රාගානුසයානම් ditthානුසයානම් අවිජ්ජානුසයානම් අනුසී ධර්ම හතේ විතරයි. භාවනා කරන කාරණා මේක අදාළතාවයක් තියෙනවා. ගීගිය අතහැරලා කොට්ටයක් උඩ වාඩි වෙලා අද්දක වහන භාවනා කරන එක නදන්නව කොච්චරක් ඇතුළත කතා වෙනවද කියලා gedara හිටියට වැඩි මෙහා ආපුවාම ඇතුළත කතාව. මොකද gedara ඉන්නකොට දන්නේ නෑ රාත්තල් ගන්න. මෙයාට පස්සේ රාත්තල් ගන්න දානවා. දැන් මේකයි ප්‍රශ්නේ. විතර හැඳ වෙනකන් අපි හිත ඒ අපි අතොරම් බලන්න ගියා, පාටි එකට ගියා, ෂොප් ගියා, ෂොපින් ගියා. ඊට පස්සේ කොච්චරක් ඇතුළත කතා කරනවද කියලා රාත්තල් ගන්නවත් දන්නේ නැහැ. දැන් ඉඳගත්තට පස්සේ පුදුමාකාර විදිහට මේක හරියට මේ තුවාලයක් හේතුවාට පස්සේ වේදනා නොරිදින වැඩි. අනුමුඛී කාටකෝන් දින වැඩි. භාවනා කරන්න ගියාම සංවේදී භාවය වැඩි වෙනවා. ඉතින් හැම කෙනාම කමඨං සුද්ධ කරන්න ගියාම කියන්නේ මොන විදිහකට හිත තියාගෙන බෑ හිත සද්ද නිසා යනවා, වේදනා නිසා යනවා, හිතවිලි නිසා යනවා කියලා ඒ ඇතුළත කරන කතාව තවත් කතාවක් බවට පත් කරනවා. විචෝදනාවක් බවට පත් වෙනවා. හිතන අනිත් එක කරන්න පුළුවන්. අන්න ඒක අභිනන්දනයක් කරන්න නැතුව අභිවදනයක් කරන තුර හිඟාගන්න නැතුව ඉන්න පුළුවන් නම් ඔය අපි බලාපොරොත්තු වෙන සත්‍ය සංයෝජන ඉවරයි. එයාගේ සංඝයාට තිබුණට වැඩි අමාරුකටපත් වෙනවා. අර අලිමදියට හරක් කියලා මේ උත්තර ක්‍රීමකේ ඊටත් වැඩි කෙටියා. දැන් ඒක ඒ කියලා දෙදෙනාට කිව්වා. දැන් සංඝයා මොනේ මොන බලා ගන්න ප්‍රශ්න අහපු එක නම බලට තේරෙනවද නෑ නේ මචං කියන්නේ. මචං. ඒ මචං කතා වෙනකොට බුදුජානනාංශ කුටියට වැඩ. දැන් ඊට පස්සේ කතා කරනවා දැන් මොකද කරන්නේ? දැන් සිද්ධි දෙක මතකයි. දන්නපාණි බ්‍රාහ්මණයට මෙහෙම කිව්වා. ප්‍රශ්නේ ආපුවම මෙහෙම කිව්වා ඊට පස්සේ කියනවා කොට්ටිත ස්වාමීන් වහන්සේ මේකට හරියම දක්ෂයි. කෙටියෙන් කියපු දේවල් විස්තර කරන්න කැමති කියලා කට්ටියම එකතු වෙලා කොට්ටිත ස්වාමීන් ගාවට යනවා. ඊළ සම්පූර්ණ සිද්ධිය කියනවා. පළවෙනි සිද්ධිය පළවෙනි ජවනිකාව නිකුත වන්නේ. දෙවෙනි ජවනිකාව සර්වඥාන්සෙත් එක්ක අපි නිකුලලා රාමයේ වෙන්න ඇති වනසාලා. ස්වාමීන් තේරෙන්නේ නැහැ. කරුණාකරලා අපිට මේක විස්තර කරලා දෙන්න. ඒක කොටි ස්වාමීන් වහන්සේ කියනවා. මේ ගහක අරටුව හොයන්න ඕනේ මිනිස්සු කඳත් අතහැරලා අතුත් අතහැරලා විගිලිත් අතහැරලා මේ කොළවල නැටි වල සාරේ හොයනවා වගේ අයි මයි ළඟට ඉන්නේ. මං කවුද දන්නේ බුදුහාමරත් එක්ක බලනකොට බුදුහාමරගේ පය අහන්න. ඉන්න වෙලාවේ ඇයි මයි ළඟට ඉන්නේ මට වැඩි කොච්චර වඩනවද බුදුහාමරලාට ඇහුවනම් කියලා. ඊට පස්සේ සංඝයාසත් කියනවා අපි ඔබ දන්නවා ස්වාමීන් වහන්සේ හැබැයි බුදුහාමරෝ ඔබ වහන්සේ අගය කරලා තියෙනවා කෙටියෙන් කීප දෙයක් විස්තර කරලා දෙන්න කැමතියි කියලා නිසා මේ අනුකම්පා කරනවා. ආයෙත් කොට හඳුර කියනවා ඒක නෙවෙයි ඒක වෙනම කතාවක් කියලා කෙලිම උදාහරණයක් නා. ඒ ආයෙ සරයක් සංඥා දෙවෙනි වතාවට පිළිගන්නවා. තුන්වෙනි වතාවට පිළිවරවත් හොඳයි මහින් එහෙනම් වාඩි වෙන්න මම කිව්වට අහගන්නේ කියලා අර ගොල්ලන්ට ශ්‍රද්ධාව ඇති කරනවා. පළවෙනි සැරේ උත්තර දෙන්නේ දෙවෙනි සැරේ උත්තර දෙන්නේ හොඳට හදනවා. ඒත් එහෙනම් කියන්නේ දැන් මම කියනවා අහගන්නේ කියලා. දැන් අපිට භාවනා කරනකොට විශේෂයෙන්ම භාවනා කරනකොට කිව්වට සතිය පිහිටවලා මූල කර්මස්ථානයේ තේරුම් ගත්ත යෝගාවචරයේ මනස හිතාන. එයා මම දෙක වගේ ඉඳගෙන ඉන්නකොට දන්නවා පිට ගියොත් කියන්න ඕනේ එක්ක නමන්නේ ඉරියව්ව. නැත්නම් ආනාපාන. නැත්නම් බිම්බි මැකිලි කියලා හොඳට මෙයා දන්නවා. ඒක කරගත්තේ. සක්මන් කරන වෙලාවේදී වෙන කරදරයක් නැත්නම් හිත පිහිටවන්න ඕන තැන යදාන්න. අපි ඒකට කර්මස්ථාන කියලා කියනවා. නානකොට හිත පිහිටවන්න ඕනේ කොහෙද? කෑම කනකොට හිත පිහිටවන්න ඕනේ කොහොමද? යනකොට එනකොට කනකොට බොනකොට කොහොමද කියන්නේ? එයා දන්නවා කියලා හිතමු. ඒක නැතුව මේ මොනවාක්වත් දන්නේ නැති සතියක් නැති ගිනියක් ගින්නක් හටගත්තොත් ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එක දන්නේ නැති කෙනෙක් ගැන නෙවෙයි මේ කතාව. ඉන්නක් දෙයක් ඇති වෙලා එයා දන්නවා හදිසියක් වෙච්චාම ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එකට යන්න ඕනේ. අන්න එහෙම කෙනෙක් ගැන හිතලා බුදුජානනාංශයේ දෙනවා විස්තරේ. ඒක තමයි මට ඇත්තටම මතක් කරලා දෙන්න ඕන වුණේ. දෙවෙනි ප්‍රශ්නෙට අටුවාවක් දෙනවා මේ කොටිත ස්වාමීන් වහන්සේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජේ චක්කු විඥාන. ඇහැට යම් කිසි රූපයක් වැටුණොත් ඒ විඥානේ ඒක සඳහා එළඹිච්ච ගමන් රූපෙත් තියෙනවා ඇහි රූපයක් තියෙනවා විඥානෙත් තියෙනවා මේ තුන එකතු වෙන හැම වෙලාවෙම අපි කියනවා ස්පර්ශය කියලා. තින සංගති පස්සෝ. ඇහැ තිනා තාක්කල් රූපේ තිනා තාක්කල් අපේ හිත බැලීමට යොමු වෙච්ච තාක්කනට පුද්ගල බලන්නේ පාටපත් වෙච්ච තාක්කල් මේ බැලීම කියන කෘත්‍ය සිද්ධ වෙනවා. ඉතින් මේ ඉහාට යන්නේ ඉස්සර මම පොඩි අතරමැද ඒකට අර්ථකථනයක් දෙනවා. මෙයා අපි හිතමු සක්මන් කරන කෙනෙක් කියලා. එයා දන්නවා සක්මනේදී බලන්න ඕනේ. තමන් ගැන බැලි පාඩේ නැත්නම් පක්මනී නැත්නම් ළඟ පැදුරේ බම්බයක් විතර ඉස්සරහින් බලනවා. ඒක නෙවෙයි බැලෙන්නේ එතනින් යන කුරුල්ලෙක් දිහා බලන. නැත්නම් එතන යන සමනලෙක් දිහා බලන. ඒකට ළඟ තියෙන මලක් දිහා බලන. එතකොට එයා දන්නවා මම පක්මනට ගියේ මේ වම දකුණ පොළවේ ගැටෙන එක බලන්නයි. නමුත් දැන් හිත පැදුරටත් උකියා රූපයක් බලන්න ගිහිල්ලා. ඒක නිකන් ගැඹුරින් කියනවා නම් බාහකාරව දන්නේ කෙනෙකුට පාදයේ කයේ සංවේදී භාවයේ හිත පවත්තන්න දිවිසගෙන භාවනා ආරම්භ කරපු යෝගාචරයේ සංවේදී භාවය කයෙන් ගිලීලා ඇහැට ඇහැට යනකොට මේකට ආහාර වෙන්න පුළුවන් රූපෙකුත් තියෙනවා. ඒතකොට මේ යෝගාචරය දන්නවා දැන් චක්කු විඥානයේ හිත තියෙන කාය විඥානයේ නෙවෙයි කියලා. ඒතකොට මේ කාය විඥානයේ චක්කු විඥානයේ මේ ලයින් එක මාරු වීමයි මේ කතා කරන්නේ කියන එක මම අතරමැදට දානවා. එයා හිත තියාගෙන ගියේ කකුලේ තියාගෙන යනවා. නමුත් දැන් හිත ඇහැට ගිහිල්ලා. දැන් මේ ඇහැට ගිය හිත තින්න සංගතිපස්සෝ ගිය ගමන් මෙයා මේ කකුලෙන් විඳින වේදනාව නැත්තම් ස්පර්ශයට වඩා බොහොම රසවත් දෙයක් අතර ඇති වෙනවා. හිත පිට ගියාම මේ පිට ගිය හිතදී ලස්සන රසයි. සිද්ධි බලන. තින්න සංගතිපස්සෝ පස්පත්‍ය වේදනා. යම් වේදේති තං සංජානා. යමක් ඒ විදිහට හිතට ඉදිරිපත් කරනවා නම් එයා වෙන්කොටලා හඳුනා ගන්නවා මේක සද්දයක් නෙවෙයි, ගඳක් නෙවෙයි, රසක් නෙවෙයි, පහසක් පහත් නෙවෙයි. ඇහැට වැටිච්ච දෙයක් කියලා සංජානනය කරනවා වෙන්කොට හඳුනා ගන්නවා. නම සංජානනය කරනවනම් එයා ඒක ගැන තමයි නැවත නැවත හිතන්න පටන් ගන්නවා. සංජානනයේ නිසා එයා ඒක ගැන දැන් අර පයේ එකයි තිබ්බන හිත තිබ්බන ඒක හරි කම්මැලි නීරසයි පාරයි. නමුත් අර බලනදී හිත බොහෝම පැන පැන රස විඳින්න පටන් ගන්නවා. යම් විතක්කේ යම් සංජානනයේ තන් විතක්කේ. යම් විතක්කේ තම් පපංචේ ගියා විතරක් නේ රස විඳ විතරක් නේ ඒතක්ක සැක. දැලසුම් හදනවා කතන්දර කොටනවා. අරකයි මේකයි ප්‍රපංච කිරීමක් පටන් ගන්නවා. මේක අන්තිමට ගියාට පස්සේ මෙයා මේ ප්‍රපංච වලින් ගහිනවා කොච්චරද කියනවනම් මම සක්මණට ආව බවක්වත් සිල්ගත්ත බවක්වත් භාවනා මධ්‍යස්ථානයේ කියන බවක්වත් මතක නැහැ අර දැකපු රූපෙ දිගේ ඉහින් දිගට දෙහින් දිගට යනවා ඉතින් මෙන්න මේදී යෝගාවචරය භාවනා කරද්දී මේ සිටුවෙන මේ චිත්ත වීතිය දැක ගන්න පුළුවන් මට්ටමක ඉන්නවා නම් හිත පිට ගියා පිටිගේ හිත නැවත ගත්තා. එයා තීරුම් අරගන්නවා මේකට මේ හිත තත්ත්වගත වෙලා තියෙන අවුරුදු කෝටි ගණක් කියලා ඇති. පටික සැරින් එක නතරකල් තියාගන්න බෑ. හැබැයි මෙහෙම තමයි හිත කියලා මේ හිතේ ස්වභාවය කියලා දැනගන්න පුළුවන් නම් එයාට එක තැනකදී ක්ලච් එක බ්‍රේක් එක පා ගන්න පුළුවන් වෙන්නේ ඉඩ තියෙනවා. මෙච්චර දුරද කියන්නේ ඉස්සරලා. ඉතින් ඒ නිසා මේක දකින්න පුළුවන්ද? මේක දකින්නද අපි භාවනා කරන්නේ? මේක දැකීම පාඩුවක්ද ලාභයක්ද කියන කාරණාව විවෘත භාවයක් තියෙන කෙනාට නම් බුදුදාන්සි ගොඩක් ක්‍රමසාවිදි අත් දෙනවා මේ පයේ තිබුණ හිත ඇහැට යනවා කියන එක හොඳටම අල්ලන්න පුළුවන් කියලා බුදුහාමුදුරු කියනවා. ඒක ඕලාරිකම් පරිසම්පන්න සංකතම්. ඒ විලාවේ වෙන්නේ ඇහැට යයිද කනට යයිද මොකේ යයිද දන්නේ. නමුත් වෙච්චි ගමන් පැනපු බව හරි රේඩියෝ එකේ channel එකක් මාරු කරුවා වගේ රේල්වේ ලයින් එකේ පොල් ගහවලදී මේ පාරට දාන මේ පාරට කියලා ෂන්ට් කරනවානේ අන්න ඒ වගේ මේ හුද්දටම ඒ වෙලාවේදී සිද්ධ වෙනදී ඕලාරිකයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. පහේ යාගෙන යන්න හිතාගෙන ඉතිපෙ හිත ඇහැට ගියා කියන එක අල්ලන්න පුළුවන් ඔබට කියලා අපිට විශ්වාසයක් දෙනවා බුදුහාමුදුරුවෝ. අල්ලන්න දීලා කියනවා ඔබට කරන්න දෙයක් නැහැ කියලා ඇහැට ඇවිත් කියන්න බෑ කනට ඇවිත් කියන්න බෑ ඉදිපත්ත බලලා වගේ හිත තියෙන්නේ අයින් මේක සිද්ධ වෙන්නේ ඒකාන්තයෙන්ම හේතුඵල ධර්මයක් අනුව පටිච්චසමුපාදයක් අනුව ඔබ මේ ගැන පශ්චාත්තාප වෙන්නත් එපා ඕකන අභිරමණය කරන්නත් එපා ඕක මගේ කියා ගන්නත් එපා ඕක පාටවත් කියන්නත් එපා මෙන්න මේ සංසිද්ධිය දිහා බලන්න පුළුවන් නම් ගියාට පස්සේ උනත් එයාට බොහෝ අවස්ථාවක් තියෙනවා ආයෙ හිත ගෙනල්ලා තමයි අරමුණ කියන්නේ. හිත යන්නේ භාවනා කරන අරමුණට වැඩිය ගොඩාක් රසවත් වූ ගොඩාක් අපිරිය හිතන අරමුණ වලට තමයි හිත යන්නේ. අන්ත දෙකටයි හිත යන්නේ. අන්නේ ඒක අපිට ලාභෙට හිතෙනවා. හිත channel මාර්කොන් හැටි අල්ලා ගන්න පුළුවන් නම් ඒකට සර්වබලධාරී දිව්‍යඥාන්සේ බලපාන්නේ ඒකට චනාප්‍රාඥය බලපාන්නේ කවුරුත් හුණියම් කරලත් නෙවෙයි හේතුවක් ප්‍රත්‍යක් නෙවෙයි මේක සිද්ධ වෙන්නේ හේතු ප්‍රත්‍යයෙන් අන්න ඒක වාර්තා කරන්න පුළුවන් නම් කාට හරි කර්මතා සුද්ධ කරනකොට එයාට ඉන්ජෙක්ෂන් එක වදිනවා. එයාට බෙහෙත් දෙන්න පුළුවන්. එයාට මං කරුව වැරද්දක් විදිහට කියන්නෙත් නැහැ. දීයනාති කරපු විදිහට කියන්නෙත් නැහැ. කාගත හෝඩියමක් කියන්නේ කියන්නෙත් නැහැ. අනේ මේකට නම් උත්තරයක් නැහැ කියන්නෙත් නැහැ. මෙන්න මෙතන අල්ලන්න පුළුවන් නම් එයාට තේරෙනවා මේ තමන්ගේ පාදය කියන මධ්‍යස්ථ අරමුණක් දැකපු රූපේ කියන මේ කෙලෙසයි අරමුණක් මේ දෙක අතරේ අර කෙලෙස් සහිත අරමුණට යන්නේ සංයෝජන 40 නිසා තමයි. සංයෝජන නැත්තම් යාර පුළුවන් ගියාට අපව අරමුණට ගෙනත් යන්න. ඉතින් ඒ නිසා මුලදී මුලදී සංයෝජන බොහෝ බලවත් නිසා අපිට ගෙනත් යන්න ටිකක් පමාරයි. එහෙම නැත්තම් අපි පරිදි. ඔය කරගෙන කරගෙන කරගෙන යද්දි මෙහෙම වෙන්න ආරෙන්න. නැවත නැවත වෙන්න ආරෙන්න වෙලා වෙලා පිට ගියේ හිත නැවත කවදා හෝ සද්ද තියෙද්දි මගේ පය දිහාමට බලන්න පුළුවන්. වරින් වර හෝ. එහෙම නැත්නම් වේදනා දැනෙද්දි අරමුණට හිත ගන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් හිතවිලි තියෙද්දි මගේ හිත මට ගන්න පුළුවන්ද කියන එක කාට හරි වැටහිලා තියෙනවා නම් භාවනා කරනකොට කාට හරි ඒක වාර්තා කරන්න පුළුවන් නම් එයාට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ ජීවිතේ වෙනසක් වෙයි කියලා. ඒක කරන්න බැරි නම් කරන්න දෙයක් නැහැ. ඉතින් සතිපාසලේ පොඩි දරුවෝ සුමානෙකට ඇවිල්ලා විනාඩි 15 භාවනා කරා. සක්මන් 15ක් කරනවා පරියන් 15ක් කරනවා. ඉතින් ඒ ළමයි හරියට report කරනවා. මේ මොනවක්වත් කරන්න බෑ ස්වාමීන් වහන්සේ. මේ භාවනා කරන සද්ද ඇහෙනවා. සද්ද ඇහෙන්න පාස් කරනවා. ඉතින් මම අහනවා කතා කරලා දන්නවද මේක වේදනාවක් නෙමෙයි හිතවිල්ලක් නෙමෙයි සද්දයක්ම කියලා. ඔව්. කොහොමද? කුරුල්ලේ කියන සද්දේ. මට ඇහුණානේ. ඒ සත්‍යක්මයි. ඉතින් මම අහන දැන් මේක වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි ආනාපානෙත් නෙවෙයි සද්දයක් කියලා හරියට වෙන් කළ දැනගන්න පුළුවන් එක හොඳ එකක්ද නරක එකක්ද? මගේ හිතේ පිටිකී අහවල් දෙයට කියලා දැනගන්න පුළුවන්කම හොඳ දෙයක්ද නරක දෙයක්ද? ඔබ වහන්සේ කියන්නේ ඉතින් වන්දක් නැහැ. හොඳ නරක දෙයක්. අත්තේ ළමයි අහන දේ ළමයි දන්නේ හිත පිට ගියා. හිත පිට ගිය බව Taman වශයෙන් අස්පනාට දකින්නක හොඳ නරකද? දන්නේ. ඉතින් මං කියන අරමුණේම හිත තියෙද්දි ඇවිදිනවා ඇවිදින භවෙම හිත තියෙනවා. ඒක දාන්න. ඒ අරමුණේ හිත නෑ පිට ගිහිල්ලා සද්දක තියෙන කියලා ගන්න. මේ දෙකෙන් වඩා කුසල කොයිද දැනෙන්නේ? දක්ෂ කොයිද දැනෙන්නේ? ඉතින් හරි ඒත්තු වල දෙන්නේ කලබල ASCII දැනගත්ත පිට ගිය බව දැනෙන තමයි හොඳම දේ. ඊ ඒක පොඩ්ඩක් වෙන කියලා දෙන්න පුළුවන්. දැන් මම ඉන්නේ ඉස්සෙල්ලා මාතේ මම ගියා පොයි දවසකට. ඉතින් ගියා මම යන්නේ සාකච්ඡාට පැයකමාර විතරයි. පැය ගියාට පස්සේ අම්මා කෙනෙක් ඇවිල්ලා අනේ ස්වාමීන් වහන්සේ අත්තර ගල්ලි ඉඳලා ආවේ. ඉගෙන කරන්න ඕන දන්නේ නැහැ, විදින උඩ කරන්න ඕන දන්නේ නැහැ, භාවනා කියලා දන්නේ නැහැ කියලා. ඊට පස්සේ මම සංවිධානය කරනකොට අපි මෙයාට පත්‍රිකාවක් අතර දෙනවා. වීඩියෝ එකක් පෙන්නනවා. බණපතියක් අසනවා මේ මොකක්වත් වෙලා නැහැ. මේ මනුස්සයගේ දවල් අපරාධයි. මහලකට බීතිකලා විල තියෙන මොනක්වත් දීලා නැහැ. ඒකෝ මේ කියන්නේ නැහැ සාදු දෙවි වීඩියෝ එක දැම්ම ආරම්භ කරනවා අනේ සාන්ත පහු වෙලා ආවේ. මම එනකොට වෙලා ගියා. සීතල කෙනෙක් ගාටිපස්සේ ළමයි ඉන්නවා කවුද කැමති මේ අම්මට හක්කන උගන්නන්න කියලා. කියන ළමයි හතර දිනක් අතීසු. ඒ ඒ ගාටිපස්සේ ඉන්න ගෑන් ළමයින්ට උගන්නන්න හම්බ වෙනකම් බලා ඉන්නේ උන්ට කවුරක් නැහැ නේ මේ ගෝල බාලු. ඊට පස්සේ මම කිව්වා අම්මා මේ මන් දැන් නැගිටලා ගියාට පස්සේ මේ දුව පා උගන්නන්න කියලා. ඉතින් මා ඊට පස්සේ ගියා මිසක මට ආයෙක බලන්න උනේ නැහැ. දැන් මේ මේ ළමයා මේ අම්මා උගන්නලා 12ට දානින් පස්සේ ආවමයි ළඟට. දැන් මම ඇත්තට ඉතියට මම හම්බෙන්න වෙලාවකුත් නැහැ. මේක කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ අම්මලා 23 දෙනෙක් ආවයි කිව්වා සක්මන් බහන ඉගෙන ගන්න බෑ. දැන් කිල්ල රජ වෙලා ඉන්නේ දැන්. අම්මා කෙනා දුන්නේ. අර පරණ දන්න කට්ටියක් 23 දෙනෙක් ඇවිල්ලා. ඉතින් මම කොහොමද කිව්වේ කියලා නෑ හොඳට කරයි. මම කියලා දුන්නා. ඒක නෙවෙයි සාන්නේ ඒ අම්මා වාඩි වෙලා ඉඳගෙන ඉන්න එකේ කමඩාන් සුද්ධ කරන්න මයිලකට ආවා. ඉතින් මං කව මොකද උනේ? මේ ආනාපාන හොඳටම නැතුණයි කිව්වා. ඉතින් මං කව ඔබ මොකද මං කෝල හයියෙන් හුස්ම ගන්න කියලා. ආයේ තයි හුස්ම ගන්න කියලා කිව්වා. ඔබ කෑවනේ බං මම තනි කර බලපන් සම්මු. ඉතින් ඔබ ආයේ මට කියලා දීපේක තමයි කරන්නේ. මාත් ඔබ තමයි ඉල්ල කරන්නේ. මම කරන්නේ හුස්ම නැතුණාට පස්සේ ආයේ හුස්ම ගන්නවා. මම හිමු දෙවියන් යක්ෂණී කරන්න තියෙන්නේ හුස්ම නැත්තම් ඒක ඉන්න අරපන්. මම ඒක දන්නේ නැහැ. මේක මන් දන්නේ නැහැ. මම කෝ අනිත් දවසේ එහෙම ඔතෙන් හරි ගියේක ලොකු දෙයක් නේ. මම කන්දද හිත පිට ගියොත් මන් දන්නේ නැහැ. මන් දන්නේ නැහැ කරන්නේ. මම කෝ කැමති නම් පිට ගියේ හිත ඉඳිගේ බං කැමති නම් ආනපාන ගනි. කියලා ගනි මේකේ ඒකද හොඳට පොඩි කියලා හොඳට කියලා දුන්නා. ඉතින් ඒ වගේ භාවනා කරනකොට අපේ හිත පිට ගියා නම් නම් අරමුණ නැති වුණා නම් අපි ඊගාට මොකද්ද කරන්න ඕන කියන කතාව අපි කමඨාසුද්ධ කිරීම කියලා කියන්නේ. දැන් මම මේ කියන්න හදන්නේ සක්මන් කරගෙන ඉන්නකොට හිත පිට ගිහිලා. සක්මන් කරගෙන ඉන්නකොට සද්දයකට වේදනාවක් හිත පිට ගිහිලා. දැන් මේ යෝගාවචරය දන්නවනම් මගේ හිත පිට ගිය වේදනාවකට මගේ හිත පිට ගිය සද්දයකට මගේ හිත පිට ගිය ඉතිවිල්ලකට කියලා ඒ දැනගත්තොත් විතරමයි හදන්න පුළුවන්. නැත්නම් ඒක අභිරමණය කරන්න ගත්තොත්. මේක තදින් ගන්නේ හිතවිලි දිගේ මේ මේ කතන්දර වදන්න ගත්තොත් එහෙම නැත්නම් කාටද ගිය කියවිද්දොත් බලන්නකො මට භාවනා කරන්න බෑපා කොච්චර කරන් ගියත් හිත විදිනවා හිතෙනවා කිය එකක්වත් ඕනේ නෑ එකක්වත් කරන්නේ නැතුව මගේ දැන් හිත පිට තියෙන්නේ කියන එක දැනගන්න පුළුවන් නම් එයාට අවස්ථාවක් තියෙනවා නැවත අවශ්‍ය නම් මූල කර්මස්ථාන හිතේ. එන්නේ ශක්තිය තමයි මනුෂ්‍යකම කියලා කියන්නේ. ඒක තමයි අපි මේ සංසාර ලැබලා තියෙන වටිනාම දේ පිට ගිය බව දන්නවනම් එයාට හැකියාවක් තියෙනවා නැවත මූල කර්මස්ථානෙ ගිනත් යන්න. හැබැයි පශ්චාත්තාපමුත් ගිනත් යන්න බෑ. නොගිය යුතුයි කියලා හිතුවත් ගිනත් යන්නත් බෑ. දැක්කේ නැත්තම් ගිනත් යන්නත් බෑ. ඒසයි ඒක දැකලා හිත පිට ගියයි කියලා දැකලා අභිනන්දනය කරන්නත් එපා, අභිවදනය කරන්නත් එපා, අජෝසනය කරන්නත් එපා, ඒක රමණය කරන්නත් එපා, වෙන කතන්දර කියන්නත් යන්න එපා. උට රිංග ගන්නත් එපා. එමීට ආපහු ගිනලා තියන්න පුළුවන් නම් මූල කර්මස්ථානේ මේ බුරුමේ පඬිස්සාංශ කියනවා මුළු සංසාරේ පුර ඇති වෙච්ච මෝහ පටල එක චිත්තක්ෂණේ කපනවා. පිටගියේ හිත යන්නේ අනුශේ ධර්ම හතම නිසා. අනුශේ ධර්ම තමයි අපි ගියේ කේතන අල්ලගෙන හිර කරන කොක්ක දාගෙන ඉන්නේ. අපි කියන කමෙන් කොක්ක දාගෙන හිටපන්. මං චිත්තක්ෂණයට මං එනවා ආපහු assembly ground එකට. එතකොට තේනවා පිට අදින චිත්තක්ෂණ ඒ සංයෝජන හතටම වැඩිය නැවත අරමුණට ගැනීමට පුළුවන් සතිය බලවත්ම චෛතසිකයක්. ආපව පිටට ගණ්ඩ පිටිගේ හිත ආපවකට ගන්න එකට ඉදර්ශන පහක් සර්වචාන්සිය සඳහන් කරනවා. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ ඇහැට නම් හිත පිටිගේ රූප බලන්න නම් එයා දන්නවනම් මම ඉන්දෝනේ ආනාපානේ නැත්තම් ඉඳගෙන ඉන්නේ කියලා නැත්තම් සක්මනේ හිත තියෙන ඇහි කියලා දන්නවනම් ඇස්පිල්ලම් ගන්න තරමක්වත් අමාරුවක් නෑ මහණෙනි නැවතක අරමුණට ගන්න පුළුවන් හිත. රූප දැකීම නිසා පිටගිය සංයෝජන ලක්විච්ච හිත මගේ හිත තියෙන සංයෝජනයක පිට ගියා කියලා දන්නවනම් ඇස්පිල්ලම් ගන්න තරමක්වත් වෙලා යන්නේ ආපහු අරමුණට ගන්න කනට පිට ගියා නම් හිත ශබ්දයකට අසුරදනක් ගන්න තරමක්වත් වෙලා යන්නේ ආපහු ගන්න පුළුවන් අරමුණ. මං කියන්නේ දිගටම කියලා චිත්තක්ෂණයකට ගන්න පුළුවන්. අර ට්‍රෙන්ඩ් එක කඩලා ගන්න පුළුවන්. ඊට පස්සේ නාසයට ගියා නම් බුදුනාසය සඳහන් කරලා තියෙනවා නිලුම්පතේ තියෙන වතුර කඳුලක්. නිලුම්පත ඇලවිච්ච ගමන් හැලෙනවනේ. නිලුම්පතේ තරවිලා නැහැ. ආන්නේ වගේ තමයි අපි ගන්ධකට සූදකට හිත ගියාට අපෝ ගන්න ඕන දාශිනාරමුණ ගන්න ඕන. මධ්‍යස්ථාන. දිවට හිත පිට ගියා නම් රසයකට කෙල පිටක් කරන දුක්ගල කෙල ගහනවා වගේ දිවාකට ගත්ත කෙල පිටක් කෙල ගහනවා වගේ පිටි ගියාම ගන්නවා. කයට කියනනම් මෙහෙම හිතට කියනනම් මෙහෙම කියලා නිදර්ශන පහ හයක් දෙනවා. ඒක පෙන්නනවා කොච්චර පහසුද කොච්චර කෙලෙසිලා තිබුණ හිතකෝ චිත්තක්ෂණයකට ඒ කෙලෙසේ හරහා තමගේ මූල කර්මස්ථානේ බලන්න. එන්නේ ඒකට තමයි විපස්සනා කරනවා කියන්නේ. ඒක තමයි විදි විදි විදි දකින්නවා කියන්නේ මේ විදි විදි ඉන්නේ අනුශේ දකින්නකට. ඒව නිකන් මේ ආසෙන්තරාවට වලාකුලක් වගේ. අහසෙන් කරා යනකොට පොළොව පේන්නේ නැහැ නැවිගේෂන් ගන්න බෑ නම රේඩාරයකට පේනවා රේඩාරයකට පේන බලාපොරොත්තු බාධාවක් නැහැ එච්චර බලාපොරොත්තු දුන්නා ඒක හරියට ඉන්න තැන ඩිරෙක්ෂන් එක දැනගන්නවා වගේ මේ බලාපොරොත්තුක තියෙන බාධාව රේඩාරකට ප්‍රශ්නයක් නැහැ රේඩියෝ තරංග වලට ප්‍රශ්නයක් නැහැ ආන්නේ වගේ අපි දන්නවනම් අතරමං වෙච්ච වෙලාවක නැවත ගෙදෙට්ට එන්න GPS එක දාලා වගේ එම්තන් කාටද කියලා වගේ ඒ ටික උනේ නැත්තම් මරණ මොහොතදී අනාතයි අසමයි. මරණ මොහොතේ කොහේ හිටියද කියලා අපිට කියන්න බෑ. දැන් මේ කරන්නේ මෙරි මෙරි බලනවා මරණ චිත්තක්ෂණේ මොකක් ආවත් හිතට මම ඒක ගිනලා නතර කරන්න ඕනේ අරමුණ. මම නතර කරන්න ඕනේ ඉන්නේ ඉරියව්ව කියලා දන්නවනම් ඒ ඉරියව්වට අපි කියනවා අශෝකං ඉරජං කියනවා. ඒක ශෝක නොකරන තැන, අජස් නැති තැන, ක්ෂේම මේකටයි manussත්ත්ව ප්‍රතිලාභය දුර්ලභයි කියලා කියන්නේ මනුස්ස කයට හිත ගන්න පුළුවන් නම් Tamandi ඕනම කෙලෙසක් කපන්න. ඇයි බැරි? අපි අපේ කයට වෛර කරන නිසා. මුළු ජීවිතේම අපි කරන්නේ Tamange කයට වෛර කරනවා. මේ ලැබිච්ච manussත්ත්ව ප්‍රතිලාභයේ උතුම්ම දෙයක් විදිහට සලකන්නේ ඥාන හිතාගෙන ලබනාත්ම පිරිණික් වෙන්න ඕන. පිරිමි හිතාගෙන අනේ මොන්තර හම්බ කරවත් අන්තිමට ගෑණි ඉති මේ ඔක්කොම තීන්දුව කරන්නේ ගෑණියක් වුණා නම් හරියට. ඒක මනුස්සයෙක් කියලාලු ඒ මනුස්සයා මේ ඩ්‍රයිවර් කෙනෙක් වැඩ ගන්නවලු පැය 27ක්. මරවල වැඩ ගන්න. එන්න බිලියන් ගණක් තියෙනවා. ඊපස්සේ මෙයා ජොයින්ට් account එකක් දාලා ගෑණි account එක ක්‍රියාත්මක කර කර යන වෙලාවේ මනුස්සයා මැරිලා. අරනවා දැන් ඔක්කොම account එක ගන්න ගෑණිනේ. යන්නේ ඩ්‍රයිවර් කතා කරනවා. ඩ්‍රයිවර් කිව්වලු මහන්සියලා හම්බ වෙනකොට මම දැනගෙන හිටියා මටම තමයි හම්බ කරන්නේ කියලා. අපි හිතේ යන වැඩ නැත්නම් වෙන්න තියෙන වැඩ ගැන අපි දන්නවනම් අපි විතර ජෝකටලා නෑ. අපි මේ කියන ප්‍රතිපත්තිය අපි මේ ප්‍රකාශන හේරම වැල්ලි දීපු අකුරක් තරම් වටින්නේ. අකුරු අතුරීව අකුරක් තරම් වදින ඔය එකක්වත් වැඩ කරන්නේ නැහැ. ඉවනිකම් කටපූචනාවක් විතරයි. වෙන්නේ හේතුඵල ධර්මයයි. හේතුඵල ධර්මය මොනවා වුණත් ආරස්ක භූමිය දන්නවනම් තමන්ගේ මූල කර්මස්ථානේ දන්නවනම් කිසිම අනුසී ධර්මයකට වැඩ කරන්න බෑ. ඒ නිසා අපි මධ්‍යස්ථ අරමුණෙන් උදාසීන අරමුණෙන් ඇදබැද කපා ගන්නේ නිවර්ණ මේ කියන අනුසී ධර්මයි. ඒවා ස්ක්‍රිප්ට්ස් අපි ඔයගොල්ලෝ කවුදෝ දාලා අපි මේ ඒක රකින්න හදනවා මේ මේ මොකද්ද මේකේ තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ. අපි දීලා තියෙන සදාචාරයේ මුඛයේද බලපාන්නේ කොහොමද වෙරිෆයි කරන්නේ කියන කිසිම දෙයක් නැහැ. ආ ඒව කරන්න එපා. මේක කරන්න ඕනේ කියලා අපි අනුන්වත් කියනවා. ඉතින් ඒකකට වෙන්නේ අපි අනුමිකයක් අතේ තියන විදිහ කරනවා. ඒ නිසා ඒකේ ඇයි එහෙම කරන්නේ? ඒක වෙන අනිත් පැත්තට ගියොත් මොකද්ද මේකේ ආදීනවයි කියලා බලන්න අපිට පෞෂත්වේ නැහැ. ඒකට කරන්න තියෙන්නේ අර පරිඋත්ථාන කෙලෙස් විචක්‍රම කෙලෙස් යටපත් කරලා අනුසයට අපේක්ෂා කරමු වරි. මොකක්ද නැතු ඉන්නකොට හිත කොහෙද දුවන්නේ? ඒකට පේනවනේ යා දුවන ක්‍රමය ඒ අර මම ඉන්නගත්ත පොතක් මේ රිචඩ් ඩේවිඩ්සන්ගේ emotional life of your brain කියලා. එයා කියන කල්ලාසු මේක විනිශ්චිතයි. ඒක අපිට වැඩක් නැතිවට අදීනේ තේරෙනවා. ඒක උදේ දන්නා සප්පානක සූත්‍රයේ කියනවා ඇහ කන දිව නාසය කය මන කියන මේ වල් සත්තු හය දෙනා ලණුවක ගැට ගහලා ලණු ඔක්කොම එක ගැටයට ගහලා ගියේ. ඇහැ බලවත් වෙච්චලා අනිත් ඔක්කොම මේ පැත්තට ඇදගෙන ඇහැ යනවා. ඒක කිඹුලෙක් වගේ. එකක් දියටලු අපි. ඊට පස්සේ කන බලවත් වෙච්චලා ඇහැත් එක්කම ඇදගෙන ඌ යනවලු පක්ෂියෙක් වගේ ඉදිරියට. ඊට පස්සේ නායක බලවත් වෙච්ච වෙලාවේ බල්ලෙක් වගේ සෝන සෝන ගමට අදිනවා. නැත්නම් හිවලෙක් වගේ සෝනට අදිනවා. මේ වගේ හය දින හය පැත්තට අදිනවා එකම චිත්තක්ෂණයක මැදයත් නැහැ. ඒකට බුදුන් කියන මේ හය දිනම් බඳපු ලනුව එක කණුවේ ගැටගොත් මොකද වෙන්නේ කියලා. ඒක ළමයේ දුරට විතරනේ අදින්නේ ලනුව කණුව තමයි සතිය. සතියට ගැට ගැහුවා නම් දුවන අදිවට ඒ ලිමිට්ස් වල විතරයි තියෙන්නේ. එතනින් නතර වෙනවා. දැන් සතියක් නැති කෙනා කොයි වෙලාවෙදි මේ ඉඳගෙන මම මොකේ සතිමත් වෙන්න ඕන කියලා අරමුණු දන්නේ නැති මනුස්සය යාට වල සත්තු 6 දෙනා වගේ උන් උන්ගේ උන්ගේ ക്ഷേම භූමියට දුවන. දෙන්නේ කිසියම් භූමිය සමාන නැහැ. ඉතින් අර බලවත් වෙච්ච කරානේ පස් දෙනාම ඇදගෙන යනවා. ඉතින් මේ කාම ලෝකේ කියන්නේ කානිවලකට ගියයි කියලා හිතන්නේ. චිත්‍රපටයක් බලන්න ගියයි කියලා හිතන්නේ. ට්‍රිප් එක ගියයි කියලා හිතන්නේ. මේ ඇහැ කන් දිවනාසය ඇදගෙන යන්න ගත්තාම කොයි එක කොයි වෙලාවෙ ඉස්සර වෙනවද කියන්නත් බෑ. ඉස්සර උනාට පස්සේ අනිත් පස් දෙනාම සම්බෝල වෙනවා. අරකට යටත් වෙනවා. ඒතර අපි දන්නේ එකක් රසින්නවා කියන්නේ පහක් වනසනවා කියන්නේ. මේ ලෝකේ ඕනම වෙලාවක එකක් තේරුවොත් පහක් ප්‍රතික්ෂේප වෙනවා. අපි හයයටම සමාන වුණොත් එකෙකුටවත් අයිය වෙන්න දෙන්නේ නැහැ. එකෙක් ගත්තා කියලා. ආයතන එක්කෙනෙක් අතරක් නැත. ඒක තමයි ආනාපාන වගේ දෙයකට ඉස්ස දාලා ආනාපාන සංසිඳනකම ඉඳලා මොනක්වත්ම දෙන්නේ නැතුව බලන හිටියොත් මම ක්ලාන්ත වෙන්න පටන් ගන්නවා. ඒකයි සමාජයකට පිස්සු වෙන්නේ. තමයි ඒකට දරා ගන්න බෑ. මොකද මේ හැම වෙලාවෙම වල්බූත අදහස් වල දුවලා නැත්නම් අනුශේ ධර්ම මොකේ හරි නටපු හිත අනුශේ නැති තැනකට පත් කෙරුවට පස්සේ ඒ මනුස්සයා නිකමෙක් වෙනවා. මොන වැඩක් නැහැ දැන් ප්‍රශ්නයක් නැත්තම් ඥානසුසන්ති ආනවා. දුස්තරමට උගේ පාන්දර නැගිලා ටයිෆෝඩ් දාගන්න වී ෂේප් එකකට බොඩි හදාන අනම්මනා කරන යනකොට කවුරු හරි කිව්වොත් මම ඉස්පිතාලේ එක එකක් ලෙඩු නැහැ කියලා. මොකද වෙන්නේ දොස්තර? දොස්තර වැඩි හිටියොත් නේ දොස්තරගේ තත්ත්වය කොහොම ඉහළ යන්නේ ෆුල් ඩිමාන්ඩ් නේ. එක එකක් නැලෙද්දි. ඒ නඩුකාරය ඇවිල්ලා බෙච්ච කරන එකට පස්සේ ඕකට කෑ ගහන කෝසක උසාවිය නිස්සද්ද වෙනු අපේ දැනුගත් ආචාර්ය නිෂකාර්තුම එනවා උසාවිත් කවුරුත් නැහැ. ඊට පස්සේ තෝල් කැකුවත් අර නඩු එකක්වත් නැහැ කියලා. මොකද වෙන්නේ නඩු කාලේ. එකම උගලම් බහිනවා. ඉතින් හිතන්න පුළුවන්ද මේ තියෙන හරියක් නඩු හදලා තියෙන නඩු කාර්යයේ කැමැත්තට කියලා. වැඩිම ඉච්චර තමයි ඒගොල්ලෝ බලනවා කොහොමද දිගටම නඩු වෙන්නේ. දොස්තරලා නිතරම බලනවා පුළුවන් තරම් ලෙඩු හැදෙන්නේ. අද වෛද්‍ය සාත්‍රයෙන් කරන්නේ මෙච්චරයි. දෙන්න පුළුවන් තරම් ලිස කරනවා. ඒක කියලා බලන්න අපේ ඩිමාන්ඩ් එක දැන් පිටරේම පොත්තලකින් ගන්න වෙලා තියෙනවා. හැමදාම පොලිම. අර ආගදී කියලා කෙනෙක් ඉන්නවා මහිපා යුනිවර්සිටි එකේ ප්‍රොෆෙසර් කෙනෙක්. වයිස් චාන්සලරයා කියනවා දොස්තරලා පෙන්සන් ගිහිල්ලා. නෑ දොස්තරලා ස්ට්‍රයික් කරලා. නර්ස්ලාට දුන්නොත් විදකමට ගිහිදකම එක එකක්වත් නැතුණා කියලා. මම කරලා තියෙනවා. දොස්තරලා නිවාඩු ගිහිල්ලා හිදිය වැඩ කරනවා නම් පුදුම විදිහට ඉඳගෙන හොයලා බලලා කටයුතු කරන දෙයක් මොකක්වත් වෙන්නේ නැහැ. එයා ප්‍රොෆෙසර් යුනිවර්සිටි එකේ. මේ වයිජි ශාස්ත්‍රය තමයි ලෙඩු හදාන්නේ. අද තියෙන නීතිය තමයි නඩු හදාන්නේ. අද තියෙන ආණ්ඩුව තමයි මේ මිනිස්සුන්ට පුළුවන් තරම් ආතතිය දෙන්නේ. අපි අරණ්‍යගතව අරුක මූලගත වසුඤ්ඤාකාරවත ඉච්චම දොස්තරලත් නැහැ නඩුකාරයොත් නැහැ ආණ්ඩුකාරයොත් නැහැ. අපේ රාජ්‍ය අපි මොකක්වත් දෙන්නේ. අපි දෙන්නේ හිතන්නවත් බැහැ. අපිට මේ හිතන්නවත් බෑ අපි ඒ තරම් හිතනවා අම්බෝ ලෙඩු නැති ලෝකයක් කවදාද හම් වෙන්නේ නඩු නැති ලෝකයක් කවදාද හම් වෙන්නේ අර මානසික කියනවා දැන් මෙහි බල්ලෙක් ඉන්නවනේ ඒක නඩත්තු කරන්න ගියාම තියෙන වැටික දන්නවනේ උන කොච්චර ලෙඩ රෝග හැදෙනවද වල් බල්ලෙක් ලෙඩ වුණා කියලා ඉතිහාසයක් තියෙනවා <laughs> මුලින්ම වක්ක සංඝාන් කරලා තියෙනවා බල්ලන්ට වෙටරන් දොස්තර කෙනෙක් ඉනවා කියලා දන්නේ නැහැ. ඒ නිසා සරච්චන්ද මහත්තයා පොතක් කිව්වා පළවෙනි හතර සයිකියාට්‍රිස්ට්ලාට පොතක්. ඉතින් පළවෙනි එකේ පෙරවදේ ලියතික once upon a time there were no psychiatrists. සයිකියාට්‍රිස්ට්ලා නැත්තම් සයිකියාට්‍රිස්ට් patients නෑ. මේ වගේ ලෝකයක ඉන්නේ ඒක නිසා අපි ඔළුවට নানা ආකාර දේවල් දාලා අපි හීනමානකට වැටලා තියෙනවා. අපි අතපල්ලේ වැටලා තියෙනවා. අපි හිතනවා මේකට අනිවාර්යම ඉන්ෂුරන්ස් එකක් තියෙනවා අනිවාර්යම ෆැමිලි ડોක්ටර් කෙනෙක් ඉන්නවා අනිවාර්යම අපිට ලෝයර් කෙනෙක් ඉන්නවනේ මේ ටික හැදුවාට පස්සේ අන්තිම මරණ මොහොතේ ගියාට පස්සේ මොනක්වත් හිතුණා නැහැ. ඒක නිසා ඒ වගේ කලබලයක් වෙච්චාම ওই ලෝයර්ස්වත් එපා බැංකර්ස්වත් එපා මුගේ කල්පු මොකද කරන්නේ කියලා බලන්න ඉතිරිටවත් බෑ. ඉතින් හැමදේම හොයලා බලන අම්මා කෙනෙක් පොඩි එකෙක් හදන ගමන් ඒනම් මොනම දෙයක් ගන්න නැතු ඔබ වැඩිම පිස්සු කෙල කෙල ඉන්නවා. ඊට පස්සේ පොරුත්තා බලනවා කිසිම දෙයක් කරගන්න බෑ. කකරත් හොදා ගන්නත් බෑ. බත් කන්නත් බෑ. නාන්නත් ඔක්කොම අම්මා කරන්න එපා. කවදාද අම්මා නැතුණා මොකද කරන්නේ? Google search එකක් දාලා බලනකොට අම්මා නැතුවා මොකද කරන්නේ? අම්මා ඉන්නකම් අම්මා පැනලා දෙනවා. අම්මා කරන්න නැති ඉතින් මම Google search එකක් දානවා. අපේ හිත කවවම දාපක් ප්‍රශ්නකට මුහුණ දෙලා නැහැ. අපි දැන් ඒජන්ස් දාගෙන ඉන්නවා ප්‍රශ්න ස්ථානේ. මේ ඒජන්ස් හර තමයි ඔය සංයෝජන කියලා කියන්නේ. ඒගොල්ලෝ දන්න ප්‍රශ්න බව නැහැ. ඕනම සාස්ත්‍රයේ කියලා බලන්නේ ඒගොල්ලෝ මේ පුංචි අඩියක් ඇති වෙච්චාම හදාසොත්ති වෙන්න බේදෙන්නේ නැහැ. අය ਉਹ කවදාකවත් ගොඩේ නැති වෙන දෙනවා බේතක්. දිගටම බේත්ම තමයි. ඉතින් ආන්නේක නතර කරලා බුදුන් සේ ෂෝට් කට් එකක් දෙනවා ප්‍රශ්නට කෙලින්ම මුණ දීපන්. බුදු ඊට විදිහ ඔක දැරීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ ඕනේ නම් ඊන ප්‍රශ්න තීරුම් ගන්න තමන්ගේ අර කරදර නැත්නම් එන පාර එයාගන්න ඉච්චකම අමාරු නෑ. ඉච්චකම අමාරු නෑ. ගෑස් පිල්ල ගන්නවා කියලා. ඒක අසුරුසනක් ගන්නවා කියලා. ඒක නෙළුම් පතක තියෙන වතුර කඳුල බිම දානවා කියලා. ඊගාවේ තියෙන කෙල ටිකක් ඉහිර දානවා වගේ වැඩක් කියලා අපිට ලොකු ධෛර්යයක් දෙනවා බුදුජානසෝ කියන අන්තිම භයානක අනුශේධ ධර්ම හතර සංයෝජන ධර්ම හතම අතින් යනකම් දුර්වල කරන්න ඕනේ වීතික්‍රම කෙලෙස් සහ පරිත්‍යාග කෙලෙස් පුළුවන් තරම් අයින් කරන්න. අයින් කරලා මේකට මූණ දෙනකොට ඒකමයි උත්තරේ. ඒක ඔය අයින්ස්ටයින් කිව්වා. එයා ගණන් පිළිබඳව උතුම පසුගිය සතවර්ෂ පහළට එකනවා. ඕනම ගානක් උත්තරේ ගාන ඇතුලේ තියෙන හොඳට ගාන කියෝපා. ඒතුළු උත්තරය අඳුනේ. ගාන කියවන්නේ නැතුව සුළු කරන්න පටන් ගන්න එපා වැඩක් නැහැ. ගානම කියවන්න ඕන උත්තරේ වැටෙනකම් හැම ගානකම උත්තරය ඇතුලේ තියෙනවා. පිට නැහැ. අපි මේ ගාන කියවන්නේ නැතුව අර සමීකරණ මේ බීජ ගන්න කියනම්මන දැමට වැඩ නිසා ගාන කියවෙච්ච අපි මේ ලෝකයේ අද හදලා තියෙන කිසිම කෙනෙක් ප්‍රශ්නයක් ආවම ඒකට මොන දෙන්නේ ඒක අල්ලුදේ මනුෂ්‍යර කතා කරනවා. ડોක්ටර් කතා කරනවා. මේ ඔක්කොම අපෙන් කතා කරන කන්නේ ඉන්න කට්ටිය කියලා කීවට කැමති නැහැ. මේ කාලයක් තියෙනවලු මේ වගේ ගෙවල් මණ්ඩි තියනවලු නැද හරිය මිදුල වටේ ගෙවල් දාලා ඒක පිටිපස්සේ හරක් බැඳලා වැටක් ගහලා ඊට පස්සේ ඉදුව බැඳලා වැටක් ගහලා ඊට පස්සේ කුකුළු බැඳලා වැටක් ගහලා තියෙන්නේ. ඉතින් කොටියේ කේම ආව කුකුළුනේ ඉස්සලම කෑ ගහන. කුකුලෙක් දෙන්නේ කෑවට ප්‍රශ්නයක් නැහැ ඊට බැසුමත් එළු එකක්. බැරිම උගත් හරකෙක් කෑවට පස්සේ තමයි ගෙමැද්දට එන්නේ. ඔක්කොම මට ඒක දවසක් ගම ගම රාහල දවල් වලේ හේන තියෙන ගම රාහල ගෙදර හිටියා. ඉතින් ගම් හරි උගෙන ගම ඊට කිලිගත්තා. සමහරවල් මිදුල වෙතර බැලලා කුරුතර කෑ ගහනවලු පිරිම කෙනෙක් වරෙල්ලා පිරිම කෙනෙක් වරෙල්ලා බීස් කවුරු කතෙන් ලුකේතර ඔක්කොම හේලි ගෑණි ඇවිල්ලා කළේ ඇයි මිනිස්යෝදී ඔබ පිරිමියෙක් නේ කියලා. හැබැයි යෝධිය මතක නැතුණා කියලා අමුඩි ගහගෙන බහලෙත් නැගලා ඉන්නවලු. මට මේක මතක නැතුණා මම පිරිමියෙක් කියලා. අද හැම ශිෂ්ටාචාර මිනිස්සුන්ටම මට පෞෂත්වයක් තියෙන කියලා මතක වෙනවා. ඒගොල්ලෝ බලන්නේ මේ 119 ගන්න. ඇම්බියුලන්ස් එකට කතා කරනවා. ડોක්ටර්ට කතා කරනවා. ලෝයි කෙනෙක් කරලා ඉතින් ඒ ඉක්මනටම තියෙන කවුරු හරි එකක් බලා ඉන්නවා මිසක් මේ මම ඉන්නේ වැරදි තැනක මට වැරදිලා තියෙන කියලා දැනගත්තාම මනුස්ස මනසේ හැම වෙලාවෙම උත්තරයක් තියෙනවා. ඒක නැති කිරීම තමයි අද වෙලා තියෙන්නේ. ඉතින් ඒක මේ ඔයකොල්ල පිළිබඳව මට ඉතර කන ගාටුවක්වත් ඒ මේ ලෝකයක් නැහැ. මේ හැදෙන දරුවෝ ගැන අපේ නැතින දරුවෝ ගැන ඒ දරුවන් තියනවා යමක් වෙච්චාම අම්මා නැති එකම තාත්තා නැති එකම ගින්නක් ආවම ජලගල්මක් ආවම මොකද කරන්නේ කියලා. අපි හිතනවා මේක අපේ වැරද්දක් කියලා දරුවන් එක පෙන්නන එක. ගින්නක් ආවම මොකද කරන්නේ කියලා. වතුරක් ආවම නෑ උන් ගින්න දාන්න ඕනේ. වතුරට දාන්න ඕනේ දාලා පුරුදු කරන්නේ. බුදුරජාණන් මේ මහානගම දුන්නේ පරාට පිළිකරත් එක දාලා එළියට දැම්මේ ඕනේ රාජකාරියක් කරපන් ඔය ටික හොඳටම ඇති. අපිට තියෙනවා වැඩ කරන්නේ. නුගතාන් කියන කාලේ කියනවා ආයුධ තියෙනවා නම් ගාලා තියාගෙන හිටපන්. යුද්ධයක් ආවොත් ආයුධ ගන්න වෙලාවක් එන්නේ නැහැ. යුද්ධෙදී ආයුධ ගන්න බෑ. ගාලා තියාගන්න. දැන් සක්මන් කරනකොට ඔය ඉන්නේ හිත පිට යන ප්‍රශ්නේ තමයි මරණ මොහොතදී අපිට වෙන්නේ. ඒකට අපි කවුරු කාටද කරන්නේ? ආන්න එකට ලෑත් වෙන්නේ මේ පිට යන්න හේතු වෙච්ච කාරණාව කිලිම මොන දීලා. මෙන්න මේකයි දැන් තියෙන අරමුණට ආසාව, කර්මට ද්වේෂය, ඒවල පශ්චාත්තාපයක් කියලා. ඒක තේරුම් කරලා දෙන්න තරම් පෞෂත්වයක් අපිට තියෙනවා නම් බුදුහාමුදුරු ඉන්නවා. ධර්මයේ අන්තිම සජීවය. අපිට සංඝයා කියන්න පුළුවන්. අපිවත් වැඩට බහැලා තියෙන්නේ. ඕකටයි සිල් රකින්නේ. ඒකට මේ සිල් රැකයි කියලා වෙනම හම් වෙන වෙන පිටක් නැහැ. නිකන් මේක නැතුව රගෙන සීලය තමයි සීලබ්බත පරමාර්ථ කියන්නේ. ඊගේ වැඩකට දන්නේ නැතුව ගන්න සීලේ ඒක සීලබ්බත පරමාර්ථ. ඉතින්ත් මේ වැඩේ කරන්න මම හිතනවා අපි පිටසේ විතර වැඩේට පරිමිච්ච ලැබිච්ච ජාතක ලෝකෙම නැහැ කියලා. අනිත් ලෝකෙම නන්නත්තා. මේක කියලා දෙන්නවත් බෑ. කියලා දෙන තරම් විනාඩියක් වාඩි කරගෙන ඉන්නත් බෑ. මේකින්දී අහන එකේ වටිනාකමක් තියෙනවා කියලා දන්නෙත් නෑ. කර බලන්න පුළුවන් වෙයි කියලා හිතා ගන්නත් බෑ. ඒක දැනගෙනත් අපිට අන්න අපි කොච්චර අමාරුද මේ කරන්නේ කියලා. මම ඒ කරන දේ සන්තෝෂයෙන් කරන්නේ. දැන් මේ එන ප්‍රශ්නේ හොඳයි. ඔය පස්සේ මරණ මොහොතේ තියෙන ප්‍රශ්න වලට වැඩි. මේක හොඳට මොන දීලා හැම වෙලාවෙම මරණ මොහොතක් වශයෙන් සලකන්නේ කියොත් මරණ මොහොතේ ඉච්ච ලොකු වෙනසක් වෙන දෙයක් නෑ. අපි ලැහැත්තියක් තියෙනවා. ඉතින් නිසා මේ සත්‍ය සංයෝජන ධර්ම දුරුවන් කරන්න නම් ඕනේ තමයි ඒ ඉස්සෙල්ලාම ඕනේ කරලා තියෙනවා තමයි. අනිසා මතුවෙන මතුවෙනා ඒක හඳුනා ගැනීමට අපි ළඟ මේ ඇති කරන තියෙන හැකියාව නැත්තම් ක්‍රමසා විදි ආරත් කරනද කුසල ඒකාන්තයෙන් හේතු වාසනා වේවා. අපිට නැවත නැවතත් මේ සංයෝජන ධර්ම ඇවිල්ලා ඒ දක්ෂතාවය පුරුදු කරගන්න මේක අභියෝගතා පරීක්ෂණයක් වඩපත් වේවා කියන සද්ධාවේ අපි වහනාට බලමු අපි එන ප්‍රශ්න සාකච්ඡා කරලා විසඳමු. ප්‍රධාන හේතු සියලු දෙනාටම නිර්වාණ සාරණයි.